අවසරයි ස්වාමීන් වහන්සේ මේ ඥානස සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවකට අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන අවස්ථාවක් සීතුම දිනාය සඳහා tempත් වෙලා සාදුකාරයන් පාත්තු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යේච සංඛාත ධම්මාසේ යේච සීඛා පුතු ඉද තේසං මේ නිපකෝ ඉරියං පුද්ධෝ පබ්‍රෝහි මාරිසාති තී අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ අජිතමානව පුච්චා නැත්නම් අජිත සූත්‍රය මුල් කරගෙන ශක්ති ප්‍රමාණය අපි සෑහෙන කර්ම ප්‍රදේශයක් ඉදිරිපත් කරගත්තා. ඉතින් ඒ සූත්‍රයේම අවසාන අජිත මානවක විසින් අජිත තරුණයා විසින් අසන්න අවසාන ප්‍රශ්නයයි අපි මේ අද දවසේ ධර්ම දේශනාවට විසරයි කියාගත්තේ. ඉතින් ඒක පිළිබඳව පසුගිය දේශනාවත් එක්ක ගලපලා බලනවා නම් පසුගිය දවස්වල අපි විද්‍යා ධර්ම ටික කොහොමද මේ ප්‍රශ්න සහ පිළිතුරු නැත්නම් ලෝකයේ තියෙන සංසාරේ තියෙන දුක සහ ඊට පිළියම් මූල ධර්මානුකූලව ගැඹුරු ප්‍රශ්න විග්‍රහයක් නැත්නම් ධර්ම සාකච්ඡාවක් තමයි යන්නේ ලෝකයේ මොකෙන්ද වැහිලා තියෙන්නේ ඇයි ඒක මේ හෙලි වෙන්නේ නැත්තේ ඇයි අපි මේ එහෙම තියෙද්දි එක පැත්තකටම ඇලිලා බැඳිලා ඉන්නේ මේ නිසා අපට වෙන වින්නැය මොකද්ද? මේ වගේ බොහොම විචුරු ප්‍රශ්න වගේක් අහන ඉතල පුත්‍රජානන්සේ ඒ විදිහටම උත්තර දෙනවා. ලෝකෙ වෙයිලා තියෙන අවිද්‍යාවෙන් මේ තෘෂ්ණාවත් එහෙම තමයි මාසුරුකමත් අසතියත් නැත්නම් ප්‍රමාදයක් නිසා අපට ඒ බව වැටහෙන්නේ. ඒ නිසාම අපි මේ තණ්හා ලාටුවේ ගැලිලා ඉතින්නේ නිසා කෙලෝරක් නැති දුක් නැමැති බයකට ගොදුරු වෙලා ඉන්නවා උපේන තාක් උපයන්නේ දුක් විඳවන්නේ දුක් එතකොට ඒ විග්‍රහය අනුව අජිත මානවකයා ඥානිසෝතානි ලෝකස්මින් ආදි වශයෙන් විස්තර කරනවා මේ මේ ගලන මේ මහා ප්‍රවාහ මේ ක්ලේශ ප්‍රවාහ කොහොමනම් අපි නිවාරණය කරමුද කොහොමනම් අපි මේවා සංවර කරමුද? මේ වාගේ මුලින් මුලින් පුටා දැමීම සමූල ඝාතනය අපිට දේශනා කරන්නයි කියලා. ඒකකට සර්වඥයන් සඳහන් කරන ප්‍රශ්නේ ඊටාත්ම බරපතලයි. විශාල දුකක් ගෙන දෙනවා. නමුත් නතර කරන්න ඕනේ නම් මේක ඉස්සලා එක සංවර කරගන්න ඕනේ. ආවරණය කරගන්න ඊට පස්සේ මුලින් දුරා දමන්න ඕනේ. ඒ නිසා මේ මහත් වූ බරපතල වූ කෘත්‍යය සතියෙන් මුල් කොටස කරනවා නැත්නම් ඒ දේවල් නිවාරණය කරන වහයලා ගන්නවා එහෙම නැත්නම් ඒක සංවර කර ගැනීම සතියෙන් කරනවා ඊට පස්සේ ප්‍රත්‍යාංක ප්‍රදාන පුළුවන් ඉතින් මේක තමයි මේ මෙතෙක් අපි සකච්ඡා කරපු ඉදිරිපත් කරගත්ත මේ සූත්‍රී මුල් කොටස ඉවර කිත්තේ අපිට සාමාන්‍ය සර්වචනාංශකේ තියෙන විද්‍යා ඥානය කියලා ඊට පස්සේ මේ අජිතමානවකයා චරණ ධර්ම ගැන විමසනවා. දැන් මේ ටික මම පිළිගන්නවා. දැන් මේ කියන එක කොහොමද පෘථග්ජනේ ක්‍රියාවත් කරන්නේ? කොහොමද සීක පුද්ගලේ ක්‍රියාවත් කරන්නේ? කොහොමද ඒක අසීක පුද්ගලයේ කියම නැත්තම් රහතන් වහන්සේ තමක් මේ කියන ධර්ම මේ විද්‍යා ඥානය ක්‍රියාවත් කරන හැටි ඒකට අපි කියන්නේ චරණ ධර්ම එහෙම නැත්නම් සික්ඛා නැත්නම් පටිපදා කියලා. ඉතින් ඒ අර මුල් ටික තේරුම් ගත්ත මානසක් අවශ්‍යයි. දැන් මේ දෙන්න හදන මේ ප්‍රතිපatti එහෙම නැත්නම් මේ ශික්ෂා එහෙම නැත්නම් මේ චරණ ධර්ම ක්‍රියාත්මක කරන්න. අර මුල් ටික දැනගත්තේ නැතුව මේවා ක්‍රියාත්මක කරාට ඒක නිකන් අන්ධ ඇදහිල්ලක් එහෙම නැත්නම් අමූල සද්ධාාවක් වෙන්න පුළුවන් මේ දේ කරනවා දන්නේ නැහැ මේව කරන්න කියලා. ඒ වුණාට මුල් ටික දැනගෙන මේ පස්සේ දැන් අද මේ සාකච්ඡා කරන ටික කරන්නේ නැති වුණාට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. කසාය තුණ්ඩුව තඹලා බිව්වට හරියන්නේ නැහැ. කසාය තුණ්ඩුවේ තියෙන බේත් ටික හොයලාට ඒකට ඉඳලා තඹන්න ඕනේ. ඒ නිසා මෙතෙක් කියලා තියෙන කසාය තුණ්ඩුව විතරයි. මේ කසාය තුණ්ඩුවේ තියෙන ටික තීරුම් අරගෙන ඒ වන ඖෂධ හොයාගෙන ඉතින් අට ඒකට ඉඳලා අදාළ ප්‍රතිපාප දාලා බීම කරන්න ඕනේ. ඒකට කියනවා චරණ ධර්ම කියලා. ඒවට කියනවා අපි ප්‍රතිපදා. ඒකට කියනවා ශික්ෂා කියලා. ඉතින් අර මුල් ටික දැනුම නැතුව මේක කරලා වැඩකුත් නැහැ. කෙරුවට ඒක එච්චර පසුබිම හොඳ නැහැ. පසුබිම හොඳට දැනගෙන හිටියට මේක නොකර ඉඳලා හරියන්නේ නැහැ. ඒ නිසා මේ දෙක කෙනෙකුට එළඹෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. අවශ්‍ය පසුබිම සහිතව මේ කටයුත්තට විශ්වසනීය විදියට මේ ප්‍රතිපදාවට බහින්නේ ඉතාමත්ම කලාතුරකින් කෙනෙක්. එම් බහරු කෙනාට නම් තමයි තියෙන තියෙන පීවරෙහිදී එයාට තමන් ඉගෙන ගත්ත මේ මූලික විද්‍යා ධර්ම ටික ටික ටික ටික හෙලි වෙන බව ඒක නතර තේරෙනවා. එතකොට එයාට මුල් ටිකේදී යම් ප්‍රමාණයකට හෝ ප්‍රසාද සද්ධාාවක් තිබුණා නම් එහෙම නැත්නම් මේ අමූලික සද්ධාාවක් තිබුණා නම් ක්‍රමයෙන් ඒක තමන් තුළින්ම ඕකප්පණ සද්ධාාවක්, දැසගත් සද්ධාාවක්, සහේතුක සද්ධාාවක් පාඩපත් වෙනවා. ඒකට කියනවා ආකරවති සද්ධාව කියලා. ඉතින් මේ විදිහට මේ ආකරවති සද්ධාාවක් තමන් කරන කරන පීවරදී මතුවෙන්න නැත්නම් විශ්වාසයක් මතුවෙන්න සෑහෙන සුතමේ ඥානයක් ඕනේ. ඒ සත්‍යයේ සුතමේ ඥානය පිළිබඳ සෑහෙන අවබෝධයක් ඕනේ. එහෙම නැතුව කරනකොට අහක යන්නේ නැහැ. ඒව සම්පාදනය වෙනවා මිසක් අසුතමේ ඥානය සම්පූර්ණ වෙනවා. චටියා ධර්ම කෙරෙනවා නමුත් එකට එක ගැළපෙන ගතිය නෑ. එකට එකට විශ්වාසය පහළ වෙන ගතිය නෑ. එකට එකට Taman තුල මේක ඉදිරියට කරගෙන යන්න අඛණ්ඩ ජවයක් එන්නේ නෑ. ඉතින් ඒක නිසා අපි විශාල පිරිසක් එකතු වෙලා මේ වැඩේ කරනකොට අපේ සෑහෙන පිරිසක් විද්‍යා ධර්ම නැහැ. වතුරම නැහැ. හැබැයි ඕනකම තියෙනවා. ඉතින් ඒගොල්ලෝ මේ වෙනකොටත් ශික්ෂාවට බහැලා ඇති. සීල සමාධි ප්‍රඥා වශයෙන් නමුත් ඒ කරගෙන යනකොට කොයි දිහාවට එල්ල වෙලා මොකක් අරමුණු කරගෙනද මේක කරන්නේ කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. අමෝලික සද්ධාවෙන් යන්නේ. ඉතින් ඒකට උඩ යාට අර මූලික විද්‍යා ඥාන ඇයි මේක මේ මෙහෙම කරන්න කියලා කියන්නේ මොකටද ඒකෙන් වෙන ප්‍රතිඵල කියලා කියලා දෙන්න ඕනේ. කියලා දෙන ගමන් විශ්වාසයක් ඇති කරන්න ඕනේ මෙහෙම කරලා තමයි අපි විද්‍යා ඥාන එහෙම නැත්නම් චරණ ඥාන ඇති කරගන්නේ. එහෙම නැත්නම් සමහරු නෑ නෑ මට ඔක්කොම විද්‍යා ඥාන අංග සම්පූර්ණ වෙනකම් මම වැඩේට බහින්නේ නැහැ කියලා මේ මුල් ටික විතරක් ඉවර කරන්න හදනවා. ඒ කොච්චර කෙරුවක්වත් ඒ කෙනාටේ එතන එතන යෙදිලා Tamange අත්දැකීම් නැතුව කොච්චර ඒ මූල ධර්ම කරුණු ඥාන බුද්ධිගෝචර කරුණු කොච්චර ඉගෙන ගන්න හැදුවත් අත්දැකීම් පදනමක් නැත්තම් ඒක yaadෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තයාට කියන්න නම් මේක ඉගෙන ගන්න එක නරක නෑ. අනකුත් ලෝකායත විශ්ලේෂණය කරනකොට මේක හොඳයි නමුත් ඉගෙන ගත්තට මේක දිරව ගන්න බෑ. Tamange අද්දකීම් සම්භාරය නැති නිසා. නිසා අද්දකීම් සහ මේ මූල ධර්ම අතර සමතුලිතතාවය එහෙම නැත්නම් පොතේ දැනුම සහ අත්දැකීම අතර සමතුලිතතාවය අරුම දෙයක්. කලාතුරකින් තමයි ඒක හරියන්නේ. ඉතින් ඒක නිසා අපි නැවත නැවතත් උත්සාහ කරනකොට සමහරවිට මූල ධර්ම පැත්තට වැඩි වෙච්චාම දැඩි ප්‍රයත්න කරනවා. මූලධර්ම පැත්තෙන් විතරක් මේ ප්‍රශ්න උත්තර දෙන්න. එතකොට බෙහෙත් තුඬු කියවට ලෙඩ දැනෙන්නේ නැති ප්‍රශ්න හිටිනවා. තව තමයි නෝ මූලධර්ම මොකුත් තෝරන්නේ මම ප්‍රොත්කලි ප්‍රායෝගික කරන විතරක් කිරුවොත් ඇති කියලා බැහැ ගන්නවා. ප්‍රශ්නයක් නෑ බැස්සට. නමුත් යා දැනගන්න මේ සුතම අනුග්‍රහිතය අවශ්‍ය වෙනවා. සත්‍ය අනුග්‍රහිතය අවශ්‍ය වෙනවා. ඒක කොච්චර භාවනා කරාද? ඒ දත යුතු මූලධර්ම කර්ම වල පිළිබඳව හිකේ ඒ රික්තකේ පුරවන්නත් ඕනේ. ඉතින් මේ දෙක සම්පූර්ණ වීම ඒ පුද්ගලට අයිති දෙයක් නෙවෙයි. ඒක නිකන් බොහොමාරුවෙන් විලක් ඇතුලේ වැවක් ඇතුලේ ජලාශයක් ඇතුලේ තිබුණු නෙළුම් පොහට්ටුවක් උඩට ඇවිල්ලා බලන්න හිටියට පිපෙන්නේ විතර පායනක. ඒ නෙළුම් පොහට්ටුව උඩට ආවට පස්සේ ඉරත් පායන නිසා පිපෙන්නේ. ඉර පෑවුවට නෙළුම් පොහට්ටුව වතුර උඩට ඇවිල්ලා නැත්නම් ඒ පිපෙන්නේ නැහැ. වතුරට ආසක් වෙලා තිබුණොත් පිපෙන්නේ නැහැ. ඒක වතුරෙන් උඩට එන්න ඕනේ. ආන්න මේ වගේ මේ දෙක සමතුලිත වෙන අවස්ථාව කොයි වෙලාවෙ කොහොම වෙනවද කියන්න බෑ. ඉතින් ඒක නිසා අපිට කරන්න තියෙන හේතු සම්පාදනයේදී මේ මූල ධර්ම ඉගෙනීමේදී සහ ප්‍රායෝගික වශයෙන් භාවනා කිරීමේදී ඵලාපේක්ෂාවෙන් තොරව කරන්න පුළුවන් කෙනාට මෙහෙම දෙන්න උපරිම සහයෝගය දෙන්න පුළුවන්. කවුරු හරි කිව්වොත් නෑ මම ඔක්කොම මූල ධර්ම ඉගෙනගෙන තමයි මේ වැඩේට බහින්නේ. ඒක නිසා මම මූල ධර්ම ඉගෙන ගන්නවා ඉස්සරලා කියලා ගියාට ඒක හරියන්නේ නැහැ. එහෙම නැත්නම් කිව්වොත් මේ මූල ධර්ම වලින් ඇති වැඩක් නැහැ. මම කෙලිම වැඩට බහලා කරගෙන යනවා කියලා ඒ හරියන්නේ නැහැ. ඉතින් මේ දෙක අතර සමவாயයක් ඇති කර ගන්නවා කියන එක දුෂ්කරයි. ඒක නිසා අපි හොඳට දැනගන්න ඕනේ මේ විද්‍යා ධර්ම සහ ධර්ම සමිච්ඡාරණ ධර්ම කියන දෙක බුදුජානකගේ සමබර වෙච්ච නිසා තමයි උන්වහන්සේට මේ මහා කරුණා මහා ප්‍රඥා කියන ධර්මතා දෙක ආවේ. මේ ලෝකේ වෙන කිසිම කෙනෙකුට මේක සම්බර නැහැ. මේ සාකච්ඡන් වහන්සේගේ ඇර වෙන කිසිම කෙනෙකුට සම්බර නැහැ. ඉතින් මේක සමබරභාවය රහත් වෙන්න ඕනකමකුත් නැහැ. රහත් වෙන්න ඕන කරලා තියෙන යම් ප්‍රමාණයක සමතුලිත පහරක් කරනකොට රහත් වෙනවා. හැබැයි ධම්මා සම්බුද්ධ වෙන්න නම් දෙකම සම්බර වෙන්න ඕනේ. ඉතින් සම්මා සම්බුද්ධ වහන්සේ මේ දෙකම සම්බර වෙන හැටියට තමයි මේ අංග සම්පූර්ණ සූත්‍ර එහෙම නැත්නම් මේ සීල සමාධි ප්‍රත්‍යම් පිරිච්ච සූත්‍ර දේශනා කරලා තියෙනවා. ඉතින් ඒකදී උඟ දෙනෙක් සමහර විටක ඒකේ තියෙන ධර්ම රසයට සූත්‍ර පරිහරණය කර කර ඉන්නවා භාවනා කරන්නේ නැහැ. තව සමහරව හිතනවා භාවනා කරපුවාම ඇති සූත්‍ර අවශ්‍ය නැහැ කියලා. ඉතින් මේ අජිතමානෝ පුච්ඡාවේ එනද මේ අජිතමානෝකගේ මේ ප්‍රශ්න බඳ පිළිවෙලේ අජිතමානෝක සාකච්ඡාව මෙහෙවනවා. ඉස්සල්ලා යා ඒ විද්‍යා ධර්ම වලට තිබිය යුතු ප්‍රධාන මූලික ඥාන පසුබිම සුද්ධ කර ගන්න. සුද්ධ කළා දැන් චර්ම ධර්ම ගැන අහනවා. යේච සංකාත ධම්මාතේ යේච සේකායි පුතු ඉද යම් කෙනෙකුට මේ අනිත්‍ය ආදී සංඛ මේ ප්‍රඥා ධර්ම එහෙම නැත්නම් විපස්සනා ඥාන නැත්නම් විපස්සනා ඥාන ධර්ම මේ සීක ධර්ම හෝ පුත්තජන ධර්ම තියෙනවා නම් තේ සංවේ නිපකෝ නිපකෝ ඉරියව් ඒ කෙනා දක්ෂව මේ ඉරියාපත පැවැත්වීමේ නැත්නම් චරණය පැවැත්වීමේදී කොහොම කටයුතු කරයිද මොනවද කරන්න ඕනේ අර කියන ඥානය අනුව කරන්න ඕනේ කියලා බුදුජානනාංශයෙන් දැන් අහනවා විමසනවා ඉල්ලා සිටිනවා මට ප්‍රතිපත්ති කියලා දෙන්නේ එතකොට සරුවත් යන කාමේෂු නාභිකිච්චිය ඒකනට ප්‍රථමයෙන්ම කළ යුතු දේ තමයි මේ පුත්‍ත්ඥය ගැන කතා කරනකොට මේ කාමයාගේ තද බල ගෙලී ගැනීම, ඇලී ගැනීම අපි කියන කෑදරකම සලකා බලන්න වෙනවා. කියන්නේ කාමයේ සම්පූර්ණ දුරු කිරීම නෙවෙයි හැම පුත්‍ත්ඥයෙක්ම බැලුවොත් හොරට වැඩිය කාමයට නතු වෙලා වැඩි. ඒක නිසා තමයි යත්තන්න මේ ධර්මයක් භාවනාවක් කරගන්න වෙලා නැත්තේ. ඒ නිසා මේ දැඩි ගේදය කියලා මේකට සඳහන් කරන දැඩි කෑදරකම සල්කා බලන්න. අධික ආශාව නැත්නම් අභිද්‍යාව කියලා කියන දැඩි ලෝභය කියලා එකක් තියෙනවා. මේකේ ගිජ්ජය කියලා තියෙනවා ගේදය කියන එකක්. රස ගේදය ආදි වශයෙන් ඒක දැනගන්න. ඒතකොට ක්ලේශකාම වස්තුකාම කියන මේ දෙකේ ඒ කිනා දැනගන්න ඕන සමන්ත ජීවත් වෙන්න සිව්පසේ අවශ්‍යයි. ඒක පිළිබඳව ඒ කාම වස්තු යම් ප්‍රමාණයක් අවශ්‍යයි. නමුත් මේ කාම වස්තු වලට අමතරව අතිශෝක්තිව සුඛෝපභෝගීව පාරිභෝගිකත්වයට වැටිලා මේ කාම වස්තු රැස් කරන්න පටන් අරගත්තොත් ඒක අතිරේක දුකක් වෙනවා. ඒ අතිරේක මේ විවිකයට බාධාවත් වෙනවා භාවනා කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම ඒව පිළිබඳව හිතේ බැඳිලා තියෙන ගතිය. වස්තු අතහැරලා දැන් මෙහි ආවට මෙහි ආවට පස්සේ ඒව පිළිබඳව තියෙනවනේ නැවත කල්පනා කරන ගතියක්. ඒක හරියට නඩත්තු වෙනවද දන්නේ නැහැ මං ගෙදර යනකොට ඇහිවට කියලා තියෙද්ද දන්නේ නැහැ ආදි වශයෙන් ඒවදි වල ක්ලේශකාමී තියෙනවානේ අන්න මේ දෙක මධ්‍යස්ථ ප්‍රමාණයට ගන්න ඕනේ ඒවා පිළිබඳව දාල වශයෙන් කියජාගේ දරට ඕනෑමට වැඩි බැඳීම තියෙන එක ඒ නිසා ඒ ප්‍රතිපදාගෙන යම් කෙනෙක් අහනවනම් එයාට මුලින්ම සලකා බලන්න තියෙන්නේ ගොරෝසු කාමය එහෙම නැත්නම් වීතික්‍රමණය වෙන මට්ටමේ කාමය මේ වස්තුව વિશે යමෙක් මරණ මට්ටම මේ වස්තු වැඩි කිරීම සඳහා නොදුන් දේ ගන්න මට්ටම මේ සැප වැඩි කිරීම සඳහා තමන්ට අහිමි කාමය එහෙම නැත්නම් තහනම් කාමය කාම මිත්‍යාචාරය නොකරන්න එහෙම තමයි වස්තු වස්තු කාමයේ සඳහා බොරු කේලම හිසචන පරිවචන නොකියන මට්ටමට කාමයේ විසිරී මධ්‍යස්ථ හැසිරීමක් ඕනේ. ඊට පස්සේ මනසානාවිලෝ යොසියා. අනාවිල මනසක් කියලා සරුවචන්සේ සඳහන් කරනවා උපමාවකට අපි හිතුවොත් සාමාන්‍ය විලක් ඒක බොහෝ කාලයක් කරබන් නැතුව තිබුණොත් ඒකේ මඩසොන් තැම්පත් වෙලා අඩිය පේන උඩ බලනකොට මූණේ ඡායාව පෙන්නන එහා යුරේ ඡායාව පෙන්නන ගතියකට එනවා නමුත් මේ විලට අලියෙක් පැස්සොත් වෙන වල්සතෙක් පැස්සොත් තමන් පැස්සොත් අර යට තියෙන මඩ අවුස්සලා ඒක රැලි මාරා නැගීම නිසා මඩබර වීම නිසා අඩිය නොපෙනී යනවා මූණේ ඡායාව නොපෙනී යනවා එතකොට ඒක අවුරුදු ගාණක් tempat වෙලා ඡායාව පේන මට්ටමකට ගියත් එක චිත්තක්ෂණයක් හොල්ලපු ගමන් ඒකේ ආයෙත් මඩබර වෙනවා එතකොට ඒ විල අනාවිල කියලා කියන්නේ අනාවිල මනසක් අනාවිල විලක් කියලා කියන්නේ ගල් පොකුණක්. ගල් පොකුණක කිසිම මඩ නැතුව තියනවා නම් ඒක කොච්චර කැළඹුවත් ඒක ඇවිස්සලා එන්න දෙයක් නැහැ. ඒකේ හේම තැම්පත් වෙච්ච ගමන් ආයෙ ඡායාව පේනවා. ආයෙත් අඩියේ හොඳට පේනවත් පේ එකයි කැළඹෙන්නේ නැහැ. අන්නේ වගේ Tamange මනස තැම්පත් වීම හරහා මතුපිට ඡායාව පේන ගතිය, පිළිඹුව පේන ගතිය, ආදිය පේන ගතිය එනවා. නමුත් යඩ රොන් මඩ තියෙන තාක්කල් මේක කැළඹෙන සුළු ගතියක්, කුපිත වෙන සුළු ගතියක්, පෑදිදියට බොරදී එක් වෙන ගතියක් තියෙනවා. අන්න ඒක එවැනි මනසක් මේ වැඩේට බෑ. මේ වැඩේට ඕන කරලා තියෙනවා. ඒ බොර කරන්න පුළුවන් මඩ නැති ගල් පොකුණක් වගේ වතුරක් කැළඹෙන්න නම් පුළුවන් කැළඹුණාට ඒකේ බොර වෙන්න දෙයක් නැහැ. අන්න ඒ වගේ අනාවිල මනසක් ඕනේ කුසලෝ සබ්බ ධම්මේසු හැම වෙලාවෙම මේ මූලික සුසුකන් ටික හිතේ අර අධික කාමය අධික රසගේදය අධික තක් කාමතරමේ කස්තු කාම ක්ලේශ කාම නැහැ. ඒක නැතුව වෙන කෙනෙකුට වෙලා කලබන්නත් බෑ. කලඹුවාට මේකේ බොර වීමක් නැහැ. නතර වෙච්ච ගමන් ආයක පිරිසුදු වෙනා වගේ මනසක් හදාගත්තොත් ඒ කෙනාට පුළුවන් හොඳ දේෙන් වඩා හොඳ දෙයට යන්න කුසලතාවේ අඛණ්ඩව පාවිච්චි කරන්න. අර මන්ටකට ආවත් එයාට තියෙනවා තවදුරටත් දැන් මේ ඉන්න එකට වැඩිය හොඳ එකක් ඉදිරියපත් වෙනවා. ඒකට එනකොට ඒකට යනවා. ඒකට ගියාට පස්සේ ඊට වැඩිය හොඳ එකක් හම්බ වෙනවා. ඒකට යනවා. අන්නේ විදිහට එනේ නේ නේ හොඳ දේෙන් වඩා හොඳ දේ කියන්නේ කුසලයෙන් අධි කුසලයට යන්නේ එක. සීල ශික්ෂාවෙන් අධි සීල ශික්ෂාවට යන්නේ එක. සමාධි ශික්ෂාවෙන් අධි සමාධි ශික්ෂා කියන්නේ චිත්ත භාවනා කියලා අධි චිත්ත භාවනාවට. ප්‍රඥා භාවනෙන් අධි ප්‍රඥා භාවනාවට යන්නේ එක අපි දෙන්නේ කවදාකවත් සමාන නැහැ. තමන් පටන් ගන්න තැනේ හැටියට හැම කෙනාටම අර විදිහට අනාවිල මනසක් තියෙනවා නම් තමන්න තේරෙන පටන් ගන්නවා දවසින් දවස දවසින් දවස බොහෝම හොඳ සරු කුසල් නැත්තම් වඩා හොඳ දේවල් ඉදිරිපත් වෙන්න පටන් ගන්නවා ඒ ඉදිරිපත් වෙන හැම එකක්ම පුළුවන් තරම් ප්‍රයෝජනෙට ගන්නවා මිසක් අසර දාන්නෙත් නෑ ඉතික් කමාරුම උපයාගත්ත හොඳ දේහි ගැලෙන්නෙත් නෑ මෙන්න මේක තියෙනවා නම් යාට කියනවා කුසලතාව දිනු කරනවා කියලා දක්ෂතා දිනු කරනවා කියනවා අන්න එවැනි භික්ෂුවගේ සතෝ භික්ඛු පරිප්පජේ එවැනි භික්ෂුවක් පාවිච්චි කරන මේ සතිය කොයි තරම් කැලසිත තැන හිටියත් දවසින් දවස දවසින් දවස ඉදිරියට تعلق කරන ගතියක් තියෙනවා ඒක නිසා අර කලින් ගත්ත කියලා දුන්න මේ විද්‍යා ධර්ම ටික ඒක නා පාවිච්චි කරනකොට එයා ඒ කාන්තේම සම්පූර්ණ මුල ඉඳලා බිම ඉඳලා ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් පෘථග්ජන භාවයෙන් සීක භාවයට ගිහිලා සීක භාවයෙන් අරියත් භාවයට යන ගමන අර ධර්ම දැනගත්තට බෑ ක්‍රියාවත් කිරීමේදී අධිකුසලයේ තේරුම් ගැනීම අත්‍යවශ්‍ය භාවය. ඒක තමයි යෝනිසමනිකාරය කියලා කියන්නේ. Taman ළඟ තියෙන්න ඕනේ යෝනිසමනිකාරය කියලා කියන්නේ නෝනිසලකා බලන ගතිය. නිකන් සලකා බැලීම කෙරුවට හරියන්නේ නැහැ. සලකා බලනකොට අනිවාර්යයෙන්ම තේරෙනවා මම අද ඉන්න තත්ත්වයේ ඊටාම වැදගත්. ඒක දැනගත්තට පස්සේ පේනවා මේ අමුද්‍රව්‍ය ටිකෙන් මේ මූලික ප්‍රභාවයෙන් මීට වඩා හොඳ තැනක් ටිකක් හොඳ තැනකට යන්න පුළුවන්. ඒක අන්තිම කෙලවරක් නෙමෙයි දන්වින තරම් කෙලසිලත් නැහැ. ආන්නේ ටිකක් හොඳ තැනට තල්ලු කිරීම සඳහා මේ භික්ෂුව අර කලින් කියන ඥාණය පාවිච්චි කරන්නේ නැත්නම් එයා හිතනවා නේ කවුරුන් කියලා දෙයි. ඒ වෙනතම මයිලඟ තියෙන ඥාණය මදි කියලා එයා විලංගු ගහපු කෙනෙක් වගේ පටලැවෙනවා. අනේ පටල නොපටලැවි ඉදිරියට යෑම සඳහා වැඩපිළිවෙල කලින් කියුවේ විද්‍යා ඥාන වල ආලෝකය ලැබිලා මේකට ප්‍රතිපදා කියලා කියනවා. මේකට කියනවා ශික්ෂා කියලා. ඒක චරණ ධර්ම කියලා කියනවා. ඒ චරණ ධර්ම තෝක තෝකං කනේ කනේ කියන ප්‍රතිපදාවට වැඩ කරන්නේ හැම මොහොතෙම කණේ කණේ කියන්නේ ක්ෂණයක් ක්ෂණයක් පාසා. තෝකතෝකම් කියන්නේ ටික ටික. හැම මොහොතෙම ටික ටික කරන මිනිස්සයාට මොනම තාලෙන්වත් වරදින්නේ නැහැ. ඔය ලොකු කුට්ටි කඩන්න යන එකනයි අර ඉබ්බයි හාවයි දෝරකට වගේ හාව වගේ ටික වෙලා බුදියනේ ඉඳලා ඉබ්බ පරද්දන්න හිතන කට්ටියට තමයි මේ කරන්න බැරි. හැම වෙලාවෙම අරඹලද වීර්ය ඇතුව තෝකතෝකම් කණේ කණේ කියලා ටික ටික ටික ටික දිනු කරන්න උත්සාහ කරන මිනිස්සයාට ස්ත්‍රී වේවා පුරුෂ වේවා පැවිදි වේවා උපවිදි වේවා ගිහි වේවා නැත්නම් බෞද්ධ වේවා අබෞද්ධ වේවා ඔය මොනම බාහිර දෙයක්වත් බලපාන්නේ ලදලද වෙලාවේ මේක ටික ටික ටික ටික දිනු කරන්න. ඒ ජීවන කිරීම සඳහා නිතරම ආරම්භන ලද වීර්යය තියෙනවා. එහෙම නැත්නම් මේ රිට්‍රීට් එකේදී විතරක් කැතපට ගහගෙන රැයකවර නැතුව තටමනවා. ගෙදර ගිහිල්ලා ආය රැයට කාලා බුදිනවා. ඉතින් මේ දෙක කරන්න ගියාම Tamandම පේන්න පටන් අරගනි. මේ කෙලෙස් වෙන්නේ අපි හිතන වාරා නොනෙවෙයි හැම වෙලාවෙම කෙලෙස් වෙනවා. එහෙනම් අපි දවස් හතක් භාවනා කළා දවස් 10ක් භාවනා කළා ඊටු අවුරුද්දක් පිස්සු ගෙලියට කෙලෙස් වල එහෙම මායින් කිරිලක් නැහැ. ඒ වගේ මේ දවස් 10දී සුද්ධ කරපු ටික ඊට පස්සේ කෙලෙස් ආවට පස්සේ කෙලෙස් මේකටවත් මායින් කරන්නේ ඒ නිසා Taman තුල මේ ටික ටික ටික ටික දිනු කරගෙන යන ගතිය සඳහා අපිට කිසිම ඥානක හිදීකුත් නැහැ. කිසිම කෙනෙකුට මේ දේ දන්නේ කියන්න බෑ. අපිට අවශ්‍ය තියෙන අවස්ථාවාදී වෙන්න ඕන. අපි අවස්ථාවාදී වෙන්න ඕන. අවස්ථාවාදී වෙන්නේ අපිට ස්පාසුවක් ඉසුගලන්න චිත්තක්ෂණයක් නොදී මායя නිතරම කෙලස් දාන. මායя අපු කෙලසනවා. ඉතින් අපි මේ අර හාවයි නරියයි හාවයි ඉබ්බගේ රණ්ඩුව වගේ නැත්නම් තරංගේ වගේ ඉබ්බ වණු ගග නලිය නලිය නලිය නලා ගිහලා කොහමද උජය කනුවට යනවා. ආව හිතනවා ඒකත් එක්කම ඉපත් එක්ක මොන තරගයක්ද මම ඌට මේ මම ඉස්සලා ගියොත් එimhe තරගකාරය කවුරක්වත් නැත්නම් මිනිසුන් තේරෙන්නේ නැහැ ජය කනෝ ගාවින් එක නිසා ඉබ්බ කිට්ටු කරලා මම දුවන්න කියලා පොඩ්ඩක් බුදිය ගන්න. උඩ අතට ඉබ්බ දිනලා ජය කෙලි නංගන සද්ද එනකන් ඉබ්බට මතක නැහැ නිසා උගත් උන්ට වෙන්නේ ඔන්න ආවන්ගේ වැඩි. හිතනවා මම දැන් ඔක්කොම බඩු සෙට් එක තියෙනවනේ දැන් දෙඤ්ඤම් වැඩි කියලා හිතාන ගිහිල්ලා ඒක ඒ දන්න ඥාණය ටික ටික මුදා හැරීමේ ක්‍රමේ දන්නේ නැතුව හිතනවා මේ ඥාණයෙන් ලොකු කුට්ටියක් කලා ගන්න පුළුවන් වෙයි කියලා. මේ මේ බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරන මේ විද්‍යාචාරණ ධර්ම දෙකේ සමතුලිතතාවය හරිම සුන්දරයි. කොච්චරද කියනවනම් හැම පියවරක්ම ඉස්සරහට තිබ්බට පස්සේ එතනදී සලකා බැලීමක් සිද්ධ වෙනවා. එතන ප්‍රතිවේක්ෂාවක් සිද්ධ වෙනවා. ඒක චින්තාමයයි. ඒක ඒකාන්තයෙන්ම න්‍යාය අනුකූලයි. ඒක ණය විපස්සනාට සිද්ධ වෙනවා. ඒ කරන හැම වෙලාවෙදීම යෝගාවචරය මේ කරන චිත්තාමේ ඥානය ප්‍රායෝගික එකක් නම් එහෙම නැතුව කියනවා නම් ප්‍රകൃතියක් නම් ඒ අනිවාර්යම ඉස්සරහට යන උනන්දුවක් ඇති වෙනවා. මේ චින්තාමේ ඥානය අමන නම් වැරදියට පාවිච්චි කරන නිටතරම සැකපොතෝ. නැත්තරම නැවත කල්පනා කර කර වමාරාකමින් අර චින්තාමය ඥානෙ ඇණයක් වෙනවා. එහෙම නැත්නම් විලංගුවක් වෙනවා. බොරු වලක් වෙනවා. ඒ නිසා චින්තාමය ඥාන එතන එතන පාවිච්චි කරනවා. පාවිච්චි කරලා ඒ හරහා එන්න එන්න සද්ධා වැඩෙනවනම්, එන්න එන්න විදිය වැඩෙනවනම්, එන්න එන්න සතිය වැඩෙනවනම්, එතකොට තේරුම් ගන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ ඥාන සහ චින්තාමය ඥාන අතර පැහැදිලි සංකලනයක් සිදු වෙලා තියෙනවා. විපර්යච ප්‍රත්‍යක්ෂ ඥාන ඉස්සරහට ගියාට පස්සේ ඒත් එක්කම අර කලින් කියපු ગાථා දෙකේ සඳහන් මූලික කරුණු ටික ඇවිල්ලා සාකච්ඡා කරලා ප්‍රතිවීක්ෂා කරලා අර තිබ්බ ප්‍රත්‍යක්ෂ ඥානය යෝජනා ඉදිරියට කරනවා යෝජනා ඉදිරියට කරලා පස්සේ ආයසර ප්‍රත්‍යක්ෂ ඥාන තව පියවරක් ඉදිරියට යනවා ඊට පස්සේ ආය චින්තාමය ඥාන කියලා ඒ පියවර යෝජනා ඉදිරියට කරනවා නැත්නම් ඒක තහවුරු කරනවා අපි ව්‍යවස්ථාපනය කරනවා කියලා කියන්නේ. කරපු ගමන් මෙහෙම මෙහෙම ටික ටික ඉදිරියට යනකොට ඒ යෝගාවචරයට තියෙන තියෙන තියෙන පියවරක් පාසා තමන්ගේම ඥාන තමන්ගේම ශීලය තහවුරු කරමින් තමයි මේ කියන්නේ. ඉතින් මේ සඳහා බුදුරජාණන් වහන්සේ දෙන්නේ බොහෝමත්ම ප්‍රසිද්ධ ගැමි උපමා. ඥානවන්තයෝ හිතන්නේ මේකට වෙනම গোল্ডන් ෆෝමියුලා එකක් ඇති. එහෙම නැත්නම් මේක ගුරු මුෂ්ටියක් ඇති. ඒගොල්ලෝ මේ සාමාන්‍ය ඥාන පාවිච්චි කරන්නේ නැතුව මේක සඳහා විශේෂ ඥාන අපේක්ෂා කරනවා. ඒකෙන් පමා වෙනවා. ඒක නිසා බුද්ධජනනාංශය ඔය තොකතෝ කංකණේ කණේ කියන වගේ ධම්මපද ගාතාවක සඳහන් කරනවා ඒ ඥානවන්ත අන්‍ය තීර්ථක බමුණෙක් දවසක් සවැත්වර ළඟින් ගමනක් යනකොට උදේවරුේ ඒ සංඝයා වහන්සේලා පින්නපාත වඩින වෙලාව ඒ බමුණා මේ අරණ්‍ය සීමාව යනවා මේ පැත්තට ගම මේ පැත්තේ අරණ්‍ය. ඉතින් දියකිනකොට පේනවා සංඝයා වහන්සේලා දෙනමක් තුනමක් එළියට ඇවිල්ලා සිවුරු ගැටවටු ලාගෙන, දිවුර වහගෙන, පාත්‍රේ බඩතුලේ සංගවාගෙන ගමට වඩිනවා. ඉතින් බමුණා මේක මොකක්වත් මේකේ තේරුමක් නැහැ. ඉතින් මෙයාට දෙපැයි හිතනවා මේ මේක ඇතුලේ මේ සංඝයා වහන්සේලා ඉන්නවා මේ අමතර જાති සත්තු જાතියක් මේ වරින් වර කැලෙන් එළියට එනවා. ඉතින් මෙයා මේ කල්පනා කර කර යනවා. හැබැයි හිතනවා ඉතින් මේ මිනිස්සු කොච්චර කැලේ ඉන සංඝයාන්ලා හරි ශරීපෙන් ඉන්නවා ඇති. කොහොම සැහැල්ලුවෙන් ඉන්නවා ඇති කියලා ඒ සංඝයා වහන්සලා කරේ මෙයාට අනිත්‍යත්ව ගවන්නට ප්‍රසාදයක් පහළ වෙනවා. මේ ගමේ තියෙන කක්කරච්චල් මොකුත් නැහැ. පෞල් ජීවිතයක් නැහැ. කැලේටලා ඉන්නවා ඇති. වරින් වර ගමට ඇවිල්ලා අවශ්‍ය දෙක සපයගෙන යනවා ඇති කියලා. ඒ තා බවුනට කල්පනා වුණාලු. මේ කැලේ ලන්දාස්සේ මෙච්චර මේ ටික සිවුරක් පුරවනවා කිව්වහම මේ ආම්දුරන්න කොච්චර කරදරද? ඒ ආම්දුරන්න මේක මේ සිවුර පුරව ගන්නවත් කැලේ අකුලේ ඉඩක් නැනව. මම මේක කරලා දෙන්න ඕන කියලා මම චරිතුනට ගමන ගිහිල්ලා ඇවිල්ලා අර සංඝයා සිවුරු කරවපු තැන එයා කරපු දේ ලන්ද කපලා පොඩ්ඩක් ඉඩ පහඩක් කරන් දුන්නලු මේ සංඝයාට ගන්දොරට ඇවිල්ලා ආරණ්‍ය කෙළවරට ඇවිල්ලා සිවුරු කරවන්න. ආයෙ වෙලාවක බලන්න කියලා මේ Taman කරපු වැඩේ සංඝයට ප්‍රොජෙන තියනවාද කියලා. අනේ අර සංඝයාට ඒක ටිකක් පහසුලු දැන්. කැලේ අසින් ඇවිල්ලා අර එලිකල දීපු ඉදමේ සිවුරු පොරණ එක ලාභයි හැබැයි බිම සුද්ධ කළ නැති නිසා සිවුරු කණේ කොනේ පිණි ගෑවෙනවා. ඒක නිසා බමුණට හිතනලු දැන් මේකේ වැඩක් වෙනවනේ. ඒක නිසා මම මේ තනකොළ ටික ගලවලා ගන්නවා. ඉතින් එයා තනකොළ ගැලෙවුවට පස්සේ ඒ තනකොළ ගලවපු අලු බිමේ සංඝයාවිලා සිවුරු පොරවනකොට අර මඩ ගෑවෙනවා. මේක අත්‍යවශ්‍යකර පස්සේ හිතනවලු දැන් ස්ථායෝ පීවර දෙකකින් ඉස්සරහට ගියා. ඊට මොකද තාම සංඝයා කකුල් දෙක අස්සේ සිවුරු පොරවගෙන බොහොම හිමීට සිවුරු පොරවන්නේ බිම වැටුනොත් සිවුරු කණේ කොනේ මඩ ගෑවෙන නිසා. ඉස්සලා පිණි ගෑවෙන. ඊට පස්සේ බමුණ කරපු දේ තනකොළ එකට වැලි ටිකක් කරලා දැම්මා. වැලි කරපයිද බොහොම ලස්සනට දැන් පිටිය තියෙනවා. ඉතින් බබල සතුට වෙලා වැඩි කල් යන්න හම්බුනේ නැතුළු අනේ මේකට ඇවිල්ලා බල්ලෝ ළඟලා කතා කරනවලු හරක් ලකිනවලු ගොම දානවලු දැන් උන් ඒකේ ලකිනවා මිසක් සංඝයාට ෂූර් පොරවන් දිඩක් නැහැ ඉතින් බමුණාට මේක හිතා ගන්න බෑ මොකද මේකට කරන්න ඕනේ කියලා හැබැයි කරන්න යමක් හිතෙනවා බමුණාට මොනවද කරන්න ඕනේ ඊට පස්සේ ඉතින් ගමේ ඉන්න මිනිස්සුක කතා කරලා කිව්වල මෙන්න මේ පොඩි වැඩ දෙක තුනක් මං කරා මේක නම් සාර්ථකයි දැන් අපිට මේක මේ මොකද්ද කරන්න ඕනේ කියලා ඊට පස්සේ කිව්වලු එහෙමනම් ආයිත් ඉස්සලා බමුණට හිතනවලු දැන් මෙතන කැලේ ලන්දාස් කෙරුවට පස්සේ වැස වෙලාවට තෙමෙනවා අවුව වෙලාවට බොම්බ පූතකේ අවුව ඒ නිසා බමුණ කරපු දේ මේ කණු හතර පහක ඉතල මැසක් ගම මේකේ වැස්සට නම් යපෙන්නේ බෑ නමුත් අවුවට යපෙන්නේ දැන් බල්ලෝ හරක් ඒකතු වෙලා ගෙතන වටේට කැත කරලා ඊට පස්සේ බමුණට විශ්ල ගන්න බැරි නිසා ගමේ මිනිස්සුන්ට ගිහිල්ලා කිව්වලු මෙන්න මේ පොඩි වැඩ ටිකක් කරා මේකෙන් නම් අර උදව්වකුත් තියෙනවා මට දන්නේ නැහැ මෙතන මොකද්ද වෙන්නේ කියලා. දැන් මොකද කරන්නේ? ඒ මංසකවලු දැන් නයි එකයි කරන්න තියෙන්නේ. ඔය හදපු මඬුවට වටේට කොට පිටියක් දාලා කඩුල්ලක් තියන්න ඕනේ. කඩුල්ලක් තියලා වහලේ ටිකක් අපි තහවුරු කරමු. ඉතින් බමුණන් කවලු මේක දැන් තනියම නම් මට දැන් කරගන්න විදියක් නැහැ. ඊට පස්සේ කට්ටියලු නෑ නෑ ඕක ඇත්තටම තමුන්නාංශය ඇවිල්ලා තමුන් නෑ ඇවිල්ලා බුද්ධ ආගමේ නෙවෙයි. අපි බුද්ධහම. අපිට මේක මෙච්චර කාල කල්පනා වුණෙත් නැහැ. දැන් අදහස ගන්නවනේ. අපි කට්ටිය එකතු වෙලා මේක මඩු පොඩ්ඩක් හදව මෙතන. දැන් කියන පාත්‍ර ශාලාවක් හදමු කියලා. ඉතින් මේ බමුණට වට වෙච්ච සෙනගත් එක ගිහලා බමුණා මේක හදනකොට ඒ ඔක්කොමලා අට අත්උදව් කරන්න ආපු සම්යද්දේශික මිනිස්සු කිව්වල මේ මිනිස්සු කොච්චර ප්‍රායෝගිකද? අපිටවත් හිතෙච්ච නැතු වැඩක් මේ කරලා තියෙන කියලා මේක මඩු පොඩ්ඩ හිතුවට වැඩිය බොහොම සායෝගින් හැදිලා තියෙනවා. ඇතුළට පස්සේ එතන ඉන්න මිනිස්සු කිව්වලු දැන් මේ බමුණ අන්‍ය තීර්ථකෙක් වුණා. මෙයා කරන්න දෙන චීවර පූජාවක්වත් පින්නපාත පූජාවක්වත් කිලම්පස පූජාවක් නෙවෙයි සේනාසන පූජාවක්. මේක සාමාන්‍යයෙන් ගිහිගුණ කරන්න පුළුවන් එකක් නෙවෙයි. තාමත් මිලා අධික වැඩක්. දැන් මේ මිනිස්සේ අපිව මෙහෙවන්නේ සීනාසන පූජාවකට. ඒක නිසා අපි මේ කියලා සාගතචනාස්ති මතක් කරලා අපි මේක මේ සීනාසනේ සාංකික කරලා බමුණගේ නායකත්වයට කරමු කියලා බමුණට යෝජනා කරා. බමුණ කළා අනේ මේව මට මන් දන්නේ ඔය කට්ටිය කියන බුදුහාමුදුරු මන් දන්නේ නැහැ. මේ දාංගික කියලා දන්නේ නැහැ කියලා කොහොම හරි බමුණත් එක්ක කට්ටිය කියලා බුදුහාමුදුරු සඳහන් කළා තියෙන අවසරයි ස්වාමීන් වහන්සේ මේ ගන්දොරේ පාත්‍ර සම්පතියක් හැදුවා. මේක මේක දැන් අංග සම්පූර්ණයි අපිට මේකට දාන ටිකක් දීලා. නැත්නම් පින්න පාතයක් බෙදලා පූජාවක් කරන්න අවශ්‍යයි. එතන බුදුරජාණන්සේ බත්තක්ගත කරන ආකාරයට කතා කළකොළු මේ දිනයක් බල්ල මේ කටියට දෙන්න. ඒකල සංඛ්‍යාට ගන්න එදාට පින්නපාත යන්න එපයි කියලා මේගොල්ලෝ දානයක් දෙන්න හදනවා කියලා. ඉතින් මේකට මේ මිනිස්සු ඔක්කොම එකතු වෙලා මේ පාත්‍රශාලාවේ රෑ ලිප්පෙන්දලා ගිනි මොලවලා උයලා පහුවෙන්ද උදේ සංඛ්‍යාට පින්නපාත වරින්න එපා අපි මෙතෙන්ට ඇවිල්ලා දාන දෙන්න කිව්වාම මුළු ගම මේකතු වෙලා තාම ලස්සනට සියලු භෝජනෝලි සමන්විත දානයක් හදලා සූදානම් වෙලා එනකොට සරුවචන්නාංශෙම වැඩියලු සංඝ පිරිස මුල් කරගෙන ඉතින් දකින දකින මිනිස්සුන්ට සාදු කියවෙනවලු හැම වෙලෙම අර බමුණට ස්තුති කරනවලු තමුන් නැහැ පුදුමාකාර පින්වන්ත කෙනෙක් බලන්න මේව වෙන හැටි බමුණට ඒක එච්චර ඒ සත්‍තාව යට තේරෙන්නේ නැහැ මොකද අනේ තීර්ථකෙක් නිසා පස්සේ සරුවචන්නාංශේ දාන ඉවර වෙලා අටත් අරගෙන හිටියයිතන කෙනෙකුට කිව්වා මේ පින්කම පිළිබඳව කට්ටියට පොඩි මතක් කිරීමක් කරන්න. මොකද මේ කෙරෙන්න හදන. ඉතින් ඔක්කොම අර බමුණට කතා කරලා කිව්වා ඔයා කියන්නේ මොකද උනේ කියලා. ඉතින් බමුණ කිව්වා මම මෙච්චර මේ දෙයක් දන්නේ නැහැ. දැන් කමන්න ඔය දන්නද කියන්නේ. ඉතින් ආ කිව්වා මම මෙතන දැක්කේ මේ ගංගයා මෙතන දිවුරු වළඳනවා. ඒ දිවුරු වළඳන වෙලාවේ දිවුරු කන කොන එල්ලෙනවා මේ ගස්වල ඉතින් ඒ නිසා මම ලන්ද කැපුවා. ඊට පස්සේ මට තනකොළ ගලවන්න හිතුණා. මම වැලි ටිකක් ගෙනත් දැම්මා. මැස්සක් ගැහුවා. ඉතින් ඒකට මේ බල්ලෝ හරපු ඉලක ළමයික මේ කැත කරා. ඊට පස්සේ මේ කට්ටිය ගිහලා මේක වටේට කොට තාප්පයක් ඇහුවා. කඩුල්ලක් දැම්මා. ඉතින් දැන් අපි මේ ඉන්නේ එතන. මේ දැන් මෙතන මේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට සීනාසන පූජාවක් කරන කතාවක් ඇවිල්ලා තියෙනවා. කියලා මේ බමුණ ඉදිරිපත් කරාට පස්සේ මේ කතාව ඔක්කොටම තේරුණා. මූලික ධනයේ වශයෙන් බමුණට මොකුත් තිබුණේ නැහැ. බමුණට ධම්මා දෘෂ්ටි තිබුණේ නැහැ. ප්‍රයෝජනේ සලකලා වැඩේ කරනකොට සියලු එතන වට වෙලා ඉන්න අයට ලොකු ආදර්ශ කතාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ වටාත් අරගත්තා. අනුභුබ්බේන මේ දහවි තෝක තෝකං කනේ කනේ කම්මාරෝ රජතස්සේව නිද්ද මේ මලමත්තනෝ ගාතම 14යි. බුදුරජාණන් කියනවා අනුභුබ්බේන මේ දහවි. මේ මේ දහවි කියන භික්ෂුව මෙතන මේ මේ ගාථා තියෙන නිපක කියන පදය මේ නිපක කියන පදයයි මේ දාවි කියන පදයයි බොහෝ දුරට සමානයි නිපක කියලා කියන්නේ සාහිත්‍ය පඬිතුකමක් යාට තියෙනවා දෙයක් දකපුවාම කරන්න ඕන දේ වැටහෙනවා මේ විශ්වවිද්‍යාල වල ගන්න අධ්‍යාපනය නෙවෙයි මේ කියන්නේ ඒක නිපකට අනිත් පැත්තේ මේ උප්පත්තියෙන් යාට තියෙනවා කෙනෙක් දකපුවා ලෙඩ වුණා නම් බේත් දෙන්න හිතෙනවා මොනරට දකපුවා උදව් කරන්න හිතෙනවා ඉතින් මේ සහජ ප්‍රඥාව, නිකප්ප ප්‍රඥාව ඇති කෙනා අනුපුබ්බේන මේ දහවි. ඒ නිප්පක පුද්ගලයා වැඩ කරන්නේම අනුපූර්වකමෙන්. උඩ කිතියල්ලන්න යන්නෙත් නැහැ. තීන දේ නොකර ඉන්නෙත් නැහැ. අනුපුබ්බේන මේ දාවි තෝකතෝක කණේ කණේ. මේ තමයි බුදුහාමගේ සම්පූර්ණ ප්‍රතිපදාව. තෝකතෝක කණේ කණේ ටික ටික ක්ෂණයක් ක්ෂණයක් පාසා. තීන සම්පත්තිය පාවිච්චි කරලා ඊගාඩ කරන්න දෙයක් කරා. ඉතින් මේ බමුණ මේ පෙන්නපු දේ බුදුහාමුදුරුවෝ මේ සාරාංශක කල්පලක්ෂයක් පුරාගෙන ඇවිල්ලා මේ බෞද්ධයි කියන කේතිය කෙනෙකුට හිතෙන්නේවත් නැහැ. ඒගොල්ලෝ බලන්නේ ඉන්නේ මේ සම්මාදම් කරලා ආකිටෙක් කෙනෙක් ගිනල්ලා ඊටමක් මිලදී අරගෙන මේක ඊටමක් පූජා කරලා සේනාසන පූජාවල් කරාට. ඒ පූජා කරන දණ සංඝයාට වැඩක් නැහැ. සංඝයාට ඕන කරලා තියෙන දැනට තියෙන දැන තනකොළ ටික අයින් කරලා දෙනවා නේද? දැනට තියෙන දැන් විවෘති කරකට තරම් ලඳු ගස් ටික අයින් කරලා දෙනවා මේ දැනට තිබුර පෙරා ගන්න බැරි තැන වැලි ටිකක් ගෙනත් දානවා නම් ඒක තමයි ප්‍රෝජනේ සරකලා වැඩ කරනවා කියන්නේ. ඒක දකින්නකොට බුදුහාමුදුරන්ට පුදුමාකාර සතුටක් එනවා. බුදුහාමුදුර ඇති කරපු සංසිද්ධියක් නෙවෙයි සංසිද්ධිය උපරිම ප්‍රයෝජන අරගෙන මේ මූල ධර්මානුකූලව එහෙම නැත්නම් මේ මේ සුචරිතවාදී කරන අමනයන්ට කියනවා ඌව පැත්තක දාලා කරන්න තියෙන දේ කරපංකෝ. ප්‍රතිපදාව කරපංකෝ. ඉතිචාර බමුණ මුල් කරගෙන බුදුචානන්ත කියනවා අනුභවේන මේ දහවි තෝක තෝකක් කණේ කණේ. මේ දහවි නම් වූ උපති පඬිතයා. අනුභවේන අනුභව ප්‍රසික්ඛා අනුභව කිරියා අනුභව පරිපදා. තෝක තෝකක් කණේ කණේ. ලදලද වෙලාවෙ ටික කරනකොට කම්මාරෝ රජතස්සේව. ජයනාශිකට උපමාවක් ගේනවා. රංකරුවා මල බැඳිච්ච රාත්‍රන් ආභරණයක් වතුරේ දානකොට ගින්න දානවා වතුරේ දාන. ගින්න දාන. වතුර දාන. පළ වතුර දම තම මදිනකොට අර මාස ගාණක් අර උපාසකම්මගේ පංචස්කන්ධයේ දෙතිස් කුණ පැලි ඇලී තිබුණ මේ රත්තරනේ ගෑවිලා තියෙන මේ මල එතන මේ කච්චල් අර රංකරුව පැයෙන් දෙකේ අයින් කරන්නේ කොහොමද? ගින්නට දාපුවම මතු පිට පුංචි තට්ටුවක් පිච්චිලා අලු බවටපත් වෙනවා. වතුරේ දාලා මදිනකොට ඒ පිච්චිච්ච අලු තට්ටුව අයින් වෙනවා. නමුත් යට තියෙන ග්‍රීස්, යට තියෙන මේ මේ කුණු, තෙල් කුණු ආයසරයක් විවෘත වෙනවා. ඒක ආයෙ ගින්න දානවා. ඉන්නකල ආයෙ සියුම් තට්ටුව පුච්චනවා. ඊට පස්සේ ආයෙ වතුර දාලා මදිනවා. ආයෙ ගින්න දානවා. ඉතින් මේ මේම කරනකොට මේ මැදීම නිසා රත්තරන් බාන්න ගෙවෙන්නේ නැහැ. පිච්චීම නිසා මේ කාබනික ද්‍රව්‍යයට අලු නොවී ඉන්නත් බෑ. නිසා ටිකක් පුච්චන ඒක සුද්ධ කරන. ඊට පස්සේ ආයෙ පුච්චන ආයෙ සුද්ධ කරනවා. අපි හිතුවත් එහෙම නෑ නෑ මේක ඉක්මනට සුද්ධ කරන්න ඕනේ කියලා ඔක පීරි ගෑවොත් හරි ගල කැටුල්ලොත් හරි අර තෙල්කුණු විතරක් නෙමෙයිනේ රත්තරන් පානේ තියෙන ඔක්කොම කැටේම කපලා යනවනේ. නිසා කලබල වෙන්නත් බෑ. හොරතල් කරගෙන පුළු පුළු කැලේක මැද මැද හිටියට යන්නේ නැහැ මේ පාතකම්ම කෙනෙක් කුණු පංචස්කන්ධය අවුරුදු ගාන පාවිච්චි කරොත් මේකේ ගෑවිලා තියෙන මේ මල කුණු ගෑවෙන්න පුළුවන්ද පුළුන් කැලේ කරලා ඒක පුච්චන්න බෝනේ ආයෙ වතුර දාන්න ඉතින් කවුරු හරි කිව්වොත් මේක හරස් ප්‍රතිපදාවක් නෙමෙයි ගෙනියන්නේ වතුරයි ගින්දරයි දෙකම පාවිච්චි කරනවා නේ මේක මේ දෙකෙන් එකක් පාවිච්චි කරපන්කෝ දැන් කෙලස් බැඳුනේ තොරතල් කළා නෙවෙයිනේ කෙලස් කපන්නත් උනේ ඒ තාලෙම තමයි දැන් ගින්නේ දාපන් දැන් වතුර දාපන්. ඉතින් මෙලක හිතක වතුර දාන වෙලාවේදී ගින්න සීතල වෙලා සාන්ත වෙලා සතිය වෙලා සමාධි වෙලා හරිසෝක්. ඔන්න ගින්නේ දාපු ගමන් මේක පැලහිලා උඩ ගාලා දාඩිය දාලා සතියක් නැහැ සමාධියක් නැහැ. ඉතින් නටන්න පටන් ගන්නවා නූල් බඳිනවා සයිකියාට්‍රිස්ලා හම්බ වෙනවා নানা ප්‍රකාර දෙයක්. ඊට පස්සේ ආයෙ ගින්නේ දාන ආයෙ වතුර දාන මේ විදිහෙන් තමයි මේ රත්තරනේ නැවත සැරයක් අර තිබුණු මූලික தත්තර ගන්න. මේ මූලික தත්ත්වයට ගන්න තෙක් මේ අනාවිල தত্ত্বය මඩසහිත විලක් කාලයක් tempත් වෙලා ඒ මඩ tempත් වීමත් ගල්පකුණක වතුර tempත් වීමේ වෙනසක් තියෙනවා. ගල්පකුණ ආය කැළඹුවාට කැළඹිලා නැතර වෙච්ච ගමන් පිරිසිදුයි. මඩ විලක් වගේ නෙවෙයි. ඒ වගේ තමයි මේ රත්තරන් බාන්නේ නැවත පළිප්පුවේ දාන්න ඉස්සෙල්ලා කුණු කෙල ඒ කුණු කච්ච ඒ මලකට සේරම ඉවත් කරන්න ඕනේ කැටයමේ ඇතුලේ බහලා තියෙන එක දක්වා. ඉතින් ඒ නිසා යා සුද්ධ කර කර ඒ රත්තරන් බඩු වතුර දාන මනුස්සය ඒ පැත්ත මේ පැත්ත පෙරලා පෙරලා ටිකක් කර දෙනවා ආයෙසරයක් වතුර දානවා කින්නේ දානවා වතුර දානවා කින්නේ සම්පූර්ණ සුද්ධ උනාට පස්සේ ඒක රත්තරන් වතුර දානවා. දහකට පස්සේ අර කුණු බැඳලා ගෙනත් දීපු උපාසකම් මට මතකයි. අකෝ මෙච්චර ලස්සන සුද්ධ කරලා දුන්නට පස්සේ අලුත් එකක් ආවා. ගෝල්ඩ් ප්ලේට් කරලා. මේ වගේ තමයි සරුවචනාංශ ළඟට යනකොට අපේ හිත කාලයක් මේ කෙලස් දෙක පැටලි පැටලි තිබිලා තිබිලා. ඒකී කොච්චල් බැඳිලා රත්තරන් වගේ නෙමෙයි බේන්නේ මේක පිත්තලවා. ඒකී කොළ පාට වෙලා කොරල බැඳිලා හරි ගැසලාදී නමුත් සර්වචනංශ කියනවා පබස්සර විතම් බික්ක වේ චිත්තං ආගන්තුකේ උපක්කලිට්ඨේ උපක්කලිට්ඨා මහන්නේ මේක මේ පිටින් ගෑවිච්ච මේ තෙල් කුණු ගෑවිලා තිබුණාට මේක තම රත්තරන තං අසුතෝතෝ පුතුජනෝ නප්පජානාති අසුරු විරු ඥාන නැති අන්ධ පෘතඥය මේක පිට තියෙන කච්චල් නිසා හිතනවා ඡේ ඒක වැඩක් නැහැ විශ්කල දාන්නවා නමුත් බුදුහාමුදුරෝ දන්නව නැත්නම් රත්තරන් මනස අතුරු දාන මස ධනමේ පිට කච්චල තිබුණාට තෙල්කුණ තිබුණාට කොරළ පිපිලා තිබුණාට ඇතුලේ රත්තරනේ වටිනාකම කවදාකවත් අරිමුවකින්වත් අඩු වෙන්නේ පිටකුණු ඒව ඔක්කොම ආගන්තුකදී රත්තරන් භාණයට භාණයට අයිති දේ තමයි ඒක රත්තරන් සායක තියෙන කැටේම ඒ කැටේමද තෙල්කුණු වලින් හානි වෙන්නේ නැහැ ඊට පස්සේ කරන්න තියෙන ප්‍රවේශනේ කලබල වෙන්නේ නැතුව ඝනසර ටිකක් අතුල්ලන්නේ නැතුව අර පිට තියෙන තෙල් කුණු කපනවා. ඉතින් මේ තෙල් කුණු කපන කෙනා දන්නවා මේ කපන්න තියෙන තෙල් කුණු වල ඝනකම ඇංගස්ට්‍රම් එකක්වත් නැහැ. හැබැයි ඒකේ වටිනාකම 100 100ක් වනැති කරලා හේබාලා මේක පිත්තල මට්ටමට ඇවිල්ලා තියෙනවා පිට ගෑවිලා තියෙන පුංචි තෙල් කුණු මට්ටම. ඉතින් බුදුහාමුදුරෝ කියනවා දේශනා කරනවා අනුශාසනා කරනවා පබස්සර මිදම් දික්ක වේචිත්තං ආගන්තුකේ උපක්ඛලිතේ උපක්ඛලිතං මේ රත්තරන් භාණ්ඩේ ප්‍රබස් පබාසරෝ දබරත්තන මේ පිටින් ගෑවිච්ච තිල් නිසා මේකේ දිලිසෙන ගතිය නැහැ ඒක අවපාටයි තං අසුතෝද පුතුජනෝ අපජාන ඒ නිසා අසුතෝද පුතුජනේ හැම වෙලාවෙම කෙනා මං වගේ කාලකන්ණියෙක් නැහැ මට ඕන වෙලාවට භාවනා කරගන්නත් නැහැ මට කිසිදා කටයුතු කරනකොට පෞසිද්ධ වෙනවා ගත කරන්නේ පෞකාර ජීවිතයක් නේනදකින් කියලාගෙන ඉතින් නිකන් ඉන්නවට කියනවා අනිච්චන් දුක්ඛන් අනත්තන් නද්දකින් ඔබතන් නොතොමකින් අනිච්චන් දුක්ඛන් අනත්තන් නද්දකින් ඔබතන් නොතොමකින් අනේ කේසාලෝමානකාදන්තා තචෝ නද්දකින් නදකිති මේ අකාට කවදාවත් භාවනා කරගන්න කියලා බුදුහාමුදුරුවෝ මේ භාවනා කරන වැඩි හරියක් තියෙන්නේ මේ නොදකින් නොබතන් නොදොමකින් තමයි. ඒකට තමයි අනිච්චන් දුක්ඛන් අනත්තන් උගදෙන් පාවිච්චි කරන්නේ. තේසා කියලා කතා කරන වර්ණේන පිදුගන්ධා. ගන්ධේන පිදුගන්ධා. ඉතින් කියලා හිතනකොටම මේක කිසිම හොදලා ගන්න දෙයක් ගැන හිතිල්ලක් නැහැ. මෙවැනි ද්වේෂ සහගතව එහෙම නැත්නම් මේ ඇතුලේ තියෙන රත්තරණක්. මේ පිට කට්ටේ විතරයි කච්චලා තියෙන්නේ. මේක නොදන්න පුතත් දැනට කවදාවත් භාවනාවක් හරියන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. යන කවදාක සත්‍යයක් සමාධියක් හරියන්නේ නැහැ කියලා. ඒක සාපයක් වගේ. ඒ ඒ අඟුල අඟුත්තර නිකාය ප්‍රතපටම ඒකක නිපාතේ තියෙනවා. තස්ස අසුතෝතෝ පුතුජනස්ස සමාධි භාවනා නත්ථීති වදාති. එයාට භාවනා හරියන්නේ නැහැ. මොකද එයා දන්නේ නැහැ මේ පිටකුණු කට්ටලේ තිබුණා ටික බොහොම පුංචි තට්ටුවක්. ඒකත් ආගන්තුක දෙයක්. මේ ඇසුර හොඳ නැති නිසා. ඇතුලේ දමරත්තන කියලා දන්නේ නැහැ. ඒ නිසා හිතන්නේ කම්පුත්‍රජාන වහන්සේ මේ පෞකාරයට ගල් ගහන කතාවක් එතන කරන්නේ. මේ ධර්මේ වටා වට පටලවාගෙන ඒත් භාවනා කරන මේක නම් කවදාත්මට කරන්න බෑ. මගේ මේ ශරීරයේ දෙතිස් කුණපේ. මේක අනිත්‍ය දුකයි අනාත්මයි. මේක කරන්න බෑ කියලා ඒ නොහැකි සංඥාවෙන් අයෝනිසපනසකාරී මොන්න තරම් වලිකාවක් යාට සමාධි ශේෂ්ඨයක්වත් මාත්‍රයක්වත් ලැබෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියන එක අර පටලවාගත්ත මිනිසයා තවත් වැටෙන කතාවක් වගේ ඒ සූත්‍රය කියනකොට හිතෙන්නේ. නමුත් ඒත් එක්කම යට සූත්‍රය තියෙනවා. ඒක නිපාතේ අබසර මෙනම් බික්කවේ චිත්ත. මහණෙමේ හිත කොහොමද ප්‍රබසරයි. මේක මිනිස්සේ හිතනේ. මේක ඕලාරික අත්පටිලාභයක් නෙමෙයි පෙර පින් කරලා ගත්ත වටිනා මනුසත්මක්නේ. ආගන්තුකේ උපක්ලිට උපක්ලිට මේකේ පිට කට්ටේ තෙල් පැඳිලා තියෙනවා. පිට තෙල් මහයමක් තියෙනවා කච්චල් පැඳිලා තියෙනවා. තාං සුතවතෝ අරිය සාවකෝ ඥානාති. අසුවිරෝ ඥානෙත්තා වූ කිනා මේ බව දන්නවා. ඒක තඹ රත්තරනේ පිට කට්ටේ පොඩ්ඩක් කුරුකෙල් බැඳලා තියෙනවා. කුණතෙල් බැඳලා තියෙනවා. මේ දැනුම නිසා එයා ඒකට සලකන්නේ පිත්තල බඩක් බාණ්ඩයක් විදිහේ රත්තරන් බාණ්ඩයක්. පිට කට්ටේ විතරයි සුද්ධ කරන්න ඕනේ නිසා ඒක පාවිච්චි කරන ක්‍රමේ ඊටාම ගරුගම්බීර විදිහට තමන්ගේ ශරීරයට සලකන්නේ. ගරුගම්බීර විදියට තමන්ගේ සීලයට සලකන්න. ගරුගම්බීර විදියට තමන්ගේ සමාධියට සලකන්න. ගරුගම්බීර විදියට තමන්ගේ ප්‍රඥාවට සලකන්න. යා කවදාකවත් තමන්ට නොදකින්න පතන් කියාගන්න යන්නේ මේ නිසා මේ හැකි සංඥාව නිසා මේ අනුස්මාස්කාර නිසා උත සමාධිය හරියට. යහට සමාධි භාවන අත්‍යීති වදා. ඉතින් මේ කුණකච්චලක් තියෙන භාණ්ඩයක් කියමු. ඒක ගිනත් දුන්නාට පස්සේ අරියාදෝට හිතන කෙනා අයෝනිසමස්කාරයෙන් හිතන එකනා තමන් ගැන පහත් කරලා හිතා ගන්න එකනා එයා හිතනවා ඔය කොච්චර බුදුහාමුදුරකවත් මන් දන්නවනේ මේක සුද්ධ කළ ඉවර කරන්න බෑ මේක කුණු කන්දලේ බැඳලා තියෙන මේක ඇතුළට යන කම්ම කුණු තමයි තියෙන කියලා එයාගේ හිතුවොත් එයාට පුළුවන් නේ කාටට ගෙන්නලා ඉදිකටු තුඩක් අරගෙන මේක පොඩ්ඩක් පහුරු ගාලා පෙන්නන්න මේෙන් බලන්න සුද්ධ කරනකොට කුණු කච්චල් කපාගෙන බහිනවා ඌරනකොට ඉදිකටගේ ඉතින් රත්තරන් තියනවානේ සම්පූර්ණ බහන එක තැනක් පොඩ්ඩක් අතුල්ලා පෙන්නවා මේක අතුල්ලන්න හොඳ නැහැ අන්තර ගෙවෙනවා. මෙතන ඇතුලේ රත්තරන් තියෙන මෙන්න මේකට සති මාත්‍රාව කියනවා. මේ සම්පූර්ණ කුණු සාහිත්‍යයේ එක තැනක් උරලා පෙන්නවා බලන්න. අට සැකනම් බලන්න. ඔය පිට තියෙන කුණු තට්ටුව අල්ලලා පෙන්වන්න බැරි තරම් සිවුම් තට්ටුවක් තියෙනවා. පොඩ්ඩ හොරපු ගමන් තේරෙනවා. මේක තියනවා නම් ඔයාට තේරෙනවා මේක ඇතුලේ රත්තරන් තියෙන්නේ කියලා. නමුත් දැන් බලන් ඉන්න බෑ. මොකද තාම මේ රත්තරන් තියෙන බව දැනගත්තා වුණාට පිටකුණු කට්ටලේ තියෙනවා. ඒ නිසා ඔයාට සිද්ධ වෙනවා දැන් ඒ රත්තරන් වාදනයට ගැලපෙන භාණ්ඩයකට ගැලපෙන විදියට ඒකේ තියෙන ආභරණ කැටයන් ඔක්කොටම ගැලපෙන විදිහට මේ කුණු අයින් කරන්න රත්තරන්ට හානි නොවන විදියට. ඒකට අපි කියනවා සති ප්‍රවාහය නැත්නම් සති අඛණ්ඩ සතිය, වේපුල්ල සතිය හැම තැනම සුද්ධ කරලා පවුරු ගාලා දැනගත්තා වගේ ටිකට කරනවා. ඒතකොට මේ මනුස්සයාට වෙන්නේ විශ්වාසයක් ඇති වෙනවා. මේ රත්තරන් කියලා මට බොරුවක් කරන්න හදනව නෙමෙයි. මේ පුංචි ගුණ තට්ටු අයින් කරන එක වටිනාකමක් තියෙනවා. මේ රත්තරන්ම ප්‍රකාශ තත්ත්වයටපත් වෙනවා. තේදවත් තත්ත්වයටපත් වෙනවා. දිදුලන තත්ත්වයටපත් වෙනවා. පත් වුණාට පස්සේ ඒක කුලකාන්තාවගේ ගෙලේ බලඳන්ට, කණේ බලඳන්ට සුදුසු වෙනවා. අනේ ඒකට යුත්තර ඉස්සල්ලා මේ හුරුකාලා පෙන්නන එක තමයි අපි මේ සති මාත්‍රාවෙන් කරන්නේ. සති මාත්‍රාව කෙරුවට පස්සේ යාට දෙනවා ආය සතරම් ගන්න මේක සුද්ධ කරගන්න. හැබැයි ආදි කරු කරු ගොරොසු දේවල් උලන්ට යන්න එපා. එතකොට මේ රත්නේ මට සිලුට කතිය නැති වෙනවා. කැටේම නැති වෙනවා. ඒකට මේ බුදුහාමුදුරුවෝ පිටට ගින්නේ දාන්න වතුර දාන්න. ගින්නේ දාන්න වතුර දාන්න නැත්නම් එහෙම දාන්න කෙනෙකුට මේක දීලා සුද්ධ කරන්න. හැබැයි හැම වෙලාවෙදිම මේක අවුරුදු ගාණක් කුණු බැඳුනට පිළිවෙලට කරනවා නම් පැයෙන් දෙකෙන් නැත්තම් වරුවෙන් සමාවෙන් ආය සුද්ධ කරන්න පුළුවන්. ඒ සුද්ධ කරන්නට පහුරු ගන්නට ඉස්සරලයි සුද්ධ කරන්න පහුරු ගන්න පස්සේ දෙකට මම හුඟ වෙලාවට මතක් කරලා දෙන්නේ මේ සේරි වාණිජ ජාතකයේ තියෙන මේ සංසිද්ධිය. සේරි වාණිජ ජාතකයේ තියෙනවා වලලුකාරයෙක් එනතන් සිතාත් අපේ බෝතන් වහන්සේ දේවදත්ත දෙන්නම සීරි වාණිජ සීරි වාණිජ කියන්නේ තැනකට බැඳිලා නැහැ ස්වෛරීව බඩු පොට්ටනිය අරගෙන ඇවිදින වෙලෙහිතු පොට්ටනි කාර්යය මේ දෙන්න කරන්නේ කතාවල් විකුණන එක ඉතින් දේවදත්ත ඉස්සල්ලා යන ගමන් කතාවල් කතාවල් කීකිය ගමේ යනවා යනකොට අත්තම්මයි මිනිපිරි දෙන්නෙක් විතර ඉන්න තැනක ඊටාම දුප්පත් ගෝ පොසත් පවුලක් දැන් නැත්තම් වෙලා පිරිහිලා මකුළු දර දෙවිලා. එචාර වදළුවේ වලලු දකින්නට අර පුංචි දැරිවි. අත්තම්මට කියනවා නේ අත්තම්මේ මටත් ඕනේ වලලු කියලා. ඉතින් අත්තම්මට එදා වේලා කාගටවත් නැතුව ඉන්නේ මේ දරුවට බල්ලු වරන් දෙන්න විදියක් නැහැ. ඉතින් බඩබකෝ දානවා. මේ වයසේ ළඟව වලලු දානවා. මොකද මට දෙන්න කියක් නැහැ. ඉතින් ආ කල්පනා කරනවා හිතනවා ගියේ කොට්ටියේ මේ දුම උඩ පරගෙන දෙලිපෙච්ච වන්දක් තියෙනවා. කස්ලෝද දන්නේ නැහැ, පිටලක් දන්නේ නැහැ, මොකද්ද දන්නේ නැහැ. එච්චරමයි ගෙදර වස්තුවකට ඉතුරුලා තියෙන ඉතින් පස්සේ කෙනා බල්ලු කරකට කතා කළා. අනේ දරුවා මෙන්න මේක අරගෙන මේ මේ දරුවා අඬන එකට මගේ දරුවා අඬනකට වලල්ලා දීලා බලයන්. ඉතින් මේක අතර ගන්නකොටම දේවදත්ත දන්න මේක දබරතරන් කියලා. දේවදත්ත කල්පනා කරනවා දැන් මේක රත්තරන් කිව්වොත් මේ අම්මා තේරම වල්ලු ඉල්ලනවා. ඒක නිසා මේ අම්මට මේක වළක්වන්නට මේ මේ පිටතර මේ තපක්ක භාජන වලට බලලු දෙන්න බෑ. හැබැයි මේක විසි කරන්න එපා. ඔක තියාගන්න මම රවුම කියලා එනකොට කැරිච්ච වල්ලු තිබුණොත් මම දෙන්නම්. ඔක තියාගන්න කියලා එයා මේ මිනිස්යාට බොරුව කියලා මේ මේ රත්තරන් භාණ්ඩේ රත්තරන් නෙවෙයි තඹක්ක කියලා ප්‍රතික්ෂේප කරලා යනවා. ගියාට පස්සේ ඒ පාරෙම බොයිසත් සීරිවාණ කියනවා. අරට කියන්නේ කක්ෂපුත කියලා. මෙයාට කියන්නේ සීරිවාණජ කියලා. ආවට පස්සේ කියනවා අර දරුවා ආයතන. ඊට පස්සේ කියනවා අනේ පුතේ බලපංකෝ මේ වැඩේ මේ දරුවා එක සැරයක් නැත්නම් පරක් කරගත්ත දැන් ආයෙසරක් බැවිලා ඇක්ස ගත්තා මේ පළළු ඉඳලා අඬනවා මෙන්න මේ පිට මේ භාණ්ඩය තියෙන මේක අරගෙන අනේ මොනෝ හරි මේකට දීපන් ওই සත්‍ය කරන්නේ අරක පොඩ්ඩක් ඉදි කට්ටිය හොර හොරලා බලන අම්මට කියනවා අම්මේ මේක දඹරතරක් ඒ නිසා මගේ මුළු වල්ලු සියරම දුන්නත් හරියන්නේ නැහැ මේකට මේක අම්මා දන්නේ නැතුනට පරම්පරා හතකට විතර ඉස්සල්ලා දුමට දාලා තිනවා. ඒ කාලේ ඕගොල්ලෝ හරි පොහොසත්. ඒක තමයි මේ දිගින් දිගට ඇවිල්ලා තියෙන නිසා මේ ඕරලා බලනකොට මේකේ තමරත්තරන පේනවා. ඉතින් අම්මට කල්පනා වෙනවා මේක ඉස්සල්ලා ආපු මිනිහා මොන තරම් ප්‍රෝඩකාරයේද කැඩිච්ච වලල්ලක් දෙන්න මේක විසිකලා ගියා දරුවාට වලා කියලා. මේ මිනිස්සයා බොහොම සාධාරණයි මට මේක පහුරු ගාලා පෙන්වන තමරත්තරන. ඊට පස්සේ කෙනා එක එක කමන්නේ ඔබ රත්තරන ඔකම ගන්න. දරුවට වල ටිකක් දීපන් කරම අර බොයිසත්ය කරන්නේ වරත්තන් වහන්සේ එහෙම නැත්නම් මේ සීනි වංජානිය යම මේ වල්ලු පෙට්ටියම තියාගන්න කියලා ගත්ත ගමන් එයා ආපහු යනවා. අර දේවදත්තත් ගියාට මොකද මෙතන තමයි හිත තියන්නේ. අනේ යා විදහාට එනවා. ආපහු සර කැල්ල බලන කෙනා අන්නර තබක් ගේන්න මෙන්න මේ වල්ලු දෙකක් තියන්න මට ඕක දෙන්න. අම්මගෙන පාලේ අයියෝ යන්න නිකන් මොනවද මේ කතා කරන්නේ? ඇයි එහෙම කතා කරන්නේ? මම දන්නේ මේ මම මේක ගන්දුණු කරලා ඉවරයි දුන්න කෙනෙකුට. ඈ ඉතින් බඩ රත් වෙන්න පටන් ගන්නවා. ඉතින් අම්බාගෙන යනවා. අම්බාගෙන යනකොට ඊටවරේ මං කැඩුවනේ. මේ රත්තරම් බාන්නේ පවුරු ගාලා බලපු එකේ නැති එකේ වෙනස. මේ අම්මා දැනගෙන හිටියානම් මේක පොඩක් පවුරු ගාලා බලන්න නැත්නම් සති මාත්‍රාව දැනගෙන හිටියානම් අම්මා දන්නවනේ අපිට මෙච්චර නටන දෙයක් නැබේ පවුලටම කොච්චර දෝ කාලයක් කන තරම් මේක තියෙනවා කියලා. අන්න ඒ තමන්ගෙම ළඟ තියෙන රත්තරන් භාණ්ඩේ රත්තරන් කියලා දන්නේ නැතුව දලේ බැඳුනට පස්සේ ඒක කදාවලු දෙකට හෙට්ටු කරන්නේ තමයි පු탁ජනයි කියන්නේ. අපි ටිකටෝම කරන්නේ ඔකයි. අපි දන්නේ නැහැ මේ මනුස්ස ප්‍රතිලාභය කියන්නේ. මේ ඕලාරික අත්පටිලාභය කියන්නේම මොකද්ද කියලා දන්නේ නැහැ. ඉතින් අපි හිතන්නේම මට සමති කිරුවොත් හොඳද විපස්සනා කිරුවොත් හොඳද ආනාපාන කිරුවොත් හොඳ පිම්බීම හැකිලිම කිරුවොත් හොඳද සක්මන් කරනකොට පරියන්ක වගේම පිංචිද්ද වෙනවද ඒ නානා සත්ත පහකට වැඩක් නැති වැඩක් කෙස් පැලෙන තර්ක මේ සති මාත්‍රාව කියලා කියන්නේ සියල්ලම පටන් ගන්නකොට විවිධ බවත් අන්තිම වෙනකොට සියල්ල සමකරන්න පෞද්ගලික ලක්ෂණ ඉඳලා පොදු ලක්ෂණ ගෙනියන තැන එකම චීන කන්නඩිය සතිය බවත් ඔය ඊතලේ අයින් කරන්න ඉස්සලා මේ ඊතලේ විද්දේ නම්බුකාරමිනියෙද්ද අවජා අඩුකුලේ මිනිහෙද්ද විදලා තියෙන්නේ මොන විසද ඕක ආවේ උතුරින්ද දකුණින්ද නැතුව මේ සතිය පිළිහිලීම පටන් ගත්තා නම් ඔය ප්‍රශ්න අරක ප්‍රශ්න නෙවෙයි නමුත් මේ ප්‍රශ්න තියෙද්දී අනුගානේ සතිය දිකට පවත්න්නේ නැත්තම් බුදුහාමුදුරු කිව්ව විදිහට අරමනස කියනවා මගේ ඊතලේ තත් තියන්න එපා මට දැනගන්න ඕනේ මේක විද්දේ කරාගේ ඩෙන්ටි කාඩ් නම්බරේ પાස්පෝර්ට් අංකය හරි ඕනේ. එයා මේ ඕස්ට්‍රේලියානු කාර්යයේද ලංකාවේ කරන කියලා මට දැනගන්න ඕන. එයා ආවේ කොයි පැත්තටද කියලා අහන්න ඕන. මොනවද කියන්නේ හිතෙන්නේ මනුස්සයා? කන රත් වෙන දෙකක් අහලා නැත්තම් කනට පාංකඩයක් ඔබලා. ඉතිකත් මේ හිතලේ අයින් කරන්න එපා මේ විස කනවා. ආහනේ වගේ තමයි මේ මූලධර්ම දැනුම ඕනාට වැඩි හොයන්න ගිය එක නම් හිතනවා මුළු භාණ්ඩෙම සුද්ධ කරනකම් මේක දඹරත්තරන් කියලා හිතන්න බෑ නෑ මේක පවුරු ගාව ගමන් කියතයි හැබැයි ඉවරුනේ වැඩේ ඉවර නැහැ දැන්. ඊට පස්සේ ක්‍රමේ ඒ අනුභව සික්ඛා අනුභව කිරියා අනුභව ප්‍රතිපදා අර මොහොත මාන්‍ය දෘෂ්ටි බ්‍රාහ්මණය මේ සංඥා වාංශය දිහා බලලා මේ සංඥා වාංශයට සිවුරු අඳින්න මේ කැලේ ටිකක් සුද්ධ කරලා දෙන්න ඕනේ කියන්නේ. එයාට ෆොරස්ට් ඩිපාර්ට්මන්ට් එකට ගිහිල්ලා ඉවර වෙලා PhD ගන්න ඕන කම නැහැ. කත්ත කත්ත කැපුවා. ඊදී කරන්නේ නැහැ. ඒ දේ කරන්න ඉස්සලා මේ ඔක්කොම තෝරන්න බලනවා. ඒක නිසා බුදුරජාණන්සේ දෙන මේ උපම. උන්වහන්සේ දෙන මේ රූපක අපිට දිරවන්නේ තියව නෙමෙයි. අපි ඌව පැත්තක දාලා හිතනවා තාම මොකක් හරි අපි ළඟ අඩුව ඇති. ඒ නිසා මේ සතිය පිහිටවන්නේ ඉස්සර වෙලා අර එන සැක ටික එන කුතුහල ටික ඉස්සරහට කරගෙන සත්‍ය පිටීමේ කර්තිය ව්‍යවෘත වෙනවා වෙනුවට දෙපර බබා මේක කරනකොට පුදුහාම කියනවා මේ ඇතුලේ තියෙන දබරත් කරන බව දන්නේ නැත්නම් අසුවිරු ඥාන නැත්නම් එයාට කවදාකවත් භාවනාවක් චිත්ත භාවනාවක් හරියන්නේ නැහැ කියලා. ඒ වුණාට ඒ කිනාට ඒ දැනුම ලබා දීමේ වගකීමත් බුදුහාමුදුරන්ට තියෙනවා. ඒක ඉන්නේ මහා කරුණා මාර්ගය. මහා ප්‍රඥා මාර්ගය නෙවෙයි. ඒ නිසා බුදුචානන්සේ මේවා ගන්න කෙනෙක් ගනිලා නැති කෙනෙක් නිකන් හිටපල්ලයි කියලා ධර්මෙ දීලා තියෙනවා. නමුත් හුඟ දෙනෙක් අර නොකිරණ වෙදකමට කෝඳුරු තෙල් කල 7යි 7යි ඉල්ලනවා වගේ මම 100%ක්ම සීලවන්ත වෙන්න ඕනේ. මම 100%ක්ම ත්‍රිපිටකය දැනගන්න ඕනේ. මම අරණ්‍යගත වෙන්න ඕනේ. පැවිදි වෙන්න ඕනේ කියලා කවුදෝ දීපු චිත්‍රයක් ඉති හදාගන්න. හදාගෙන ඉවරලා ඒ දෙයට බහින්නේ ඒක නිසා මොහොතකට බහින කෙනෙක් ටික ටික ටික ටික ගැඹුරට යනවා වගේ තමන් ළඟ තියෙන වැඩපිළිවෙලේ සීලය අංග සම්පූර්ණ වෙනකන් සමාධියට යන්න ඕනකමක් සමාධියට පමා වෙන්න ඕනකමක් නැහැ. මේ තියෙන සීලයෙන් සමාධිය හදාන්න යනකොට ඒ සමාධිය නැවත සීලය අලුත් කරන්නේ නැත්නම් ඒ සමාධිය නැති වැඩකුත් නැහැ. ඒ දෙක අතර තියෙන ප්‍රත්‍යুৎপন্ন සම්බන්ධයක් Taman යම් ප්‍රමාණයක සීලක ඉඳගෙන යම් ප්‍රමාණයක සමාධියක් හදාගත්තට පස්සේ මේක දිගට කරගෙන යනකොට මේ සමාධිය විසින්ම අපිට Tamanට මේ සීලෙ මේට වැඩිය පිරිසුදු වුණා නම් මේ සමාජයට මේටි ඉක්මනට යන්න පුළුවන්. බහුලීගත කරා නම් හොඳයි කියලා. ඒ සමාධිය සීසල සීලේ සමාධියට යොමු කරාට පස්සේ සමාධිය සීලෙ පිරිසුදු කරනවා. ඊට පස්සේ සමාධියෙන් ප්‍රඥාවක් ඇති කරනවා. ප්‍රඥාවෙන් නැවතත් ඇවිල්ලා අර සීලය ශක්තිමත් කරනවා. පටිච්ච සමුප්පන්නව අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය වශයෙන් උදව් කරනවා. ඉතින් ඒක නිසා අපි හිතුවොත් එහෙම මේ සීල සමාධි ප්‍රඥා කියලා තමයි ඇත්තටම අපේ ප්‍රතිපදාව හදලා තියෙන්නේ. ඒත් ආර්ය අෂ්ටාංග මාර්ගය වල ප්‍රඥා සීල සමාධි වෙලා. කොහොමද? අපි පටන් ගන්නකොට සීල සමාධි ප්‍රඥා තමයි. ඒ සීක ප්‍රතිපදාවේ ආර්ය අෂ්ටාංග මාර්ගය පටන් ගන්නකොට මේක පෙළනම් පෙළගස්සන්නේ සීලෙන් සමාධියෙන් සමාධියෙන් ප්‍රඥාවෙන්. අනුපොබ්බ සික්ඛා අනුපොබ්බ කිරියා අනුපොබ්බ ප්‍රතිරදා. මේම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට බෝධිපාක්ෂික ධර්ම හමාර වෙනකොට සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියන එක ඉස්සරහටම එනවා. යාළඟ යහ දර්ශනයක් තියෙනවා. යහ කල්පනාවක් තියෙන නැත්නම් චින්තනකමක් තියෙන්න ඕනේ. මේක වැටෙන්නේ ආයේ සම්මා ප්‍රඥා ශික්ෂාවට. මේ ප්‍රඥා ශික්ෂාව ඊට පස්සේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන එක සීලේ නගා හිටවලා දෙනවා. නිසා පටන් ගන්නකොට අංග සම්පූර්ණ සීලයක් නැති වුණාට තමන්ගේ ප්‍රඥාව හැදෙනකොට ඒ ප්‍රඥාව කියන්නේ තමන්ගේ සීලේ තියෙන අඩුපාඩුකම් ටික හදලා දෙන නිසා අපිට අංග සම්පූර්ණ සීලයක් වෙනකන් මේ වැඩේ කරන්න තමා වෙන්න ඕන තියනවනම් හොඳයි. තීන ටිකෙන් අඩියක් ඉස්සරහට තියෙනකොටම ඒකේ පට්ටලෙන්න තේරෙනවා තමන් ඉදිරියට යනකොට අර යටිපහුවෙච්ච ඒවා නැවත සකස් කර ගන්න අනන්ත වාර ගණක් හම්බ වෙනවා. ඒ නිසා වෙලාව ආප වෙලාවේදී අපි සීලෙන් සමාධි ප්‍රත්‍යාව විදිහට ගිහිල්ලා අන්තිමේ ප්‍රත්‍යාවෙන් ආය සීලේ හරිගස්සගෙන එනකොට ඒ විදිහට අපිට විපස්සනා ඥානයක් වඩනකොට ඒ එක එක විසුද්ධි හැම එකකදීම ආයසරයක් මේ කාක්කුට්ටමක් අනලා ආය බෙදනවා වගේ හැම වෙලාවෙකින් මෙහෙම අනනවා බෙදනවා අනනවා බෙදනවා ඒ නිසා මේ වෙලාවේ හම්බෙච්ච අත හොඳ නැහැ කියලා කාඩ් ගේමෙන් අයින් වෙලා යන්න ඕන කමක් නැහැ. මේ වෙලාවට තප්පරදී. නමුත් ඊගාවතරේ ආයෙසර බෙදලා ගන්නකොට හරියනවා. ඒ චුංගදෙනේ බයිනවා මේ කාඩ් කුට්ටමත් එක්ක මේ භාවනා මොකක්ද ඉන්නේ? ඒකේ චෛසිකේ කාඩ් හතරක් දෙකයි චෛසික පරක් දෙකයි. කාඩ් කුට්ටමේ ගානම තමයි තියෙන චෛසික ගන්න. මේ බෙදලා ගන්නකොට ඊගා සෙට් එකට කොයි චෛසිකේද කියන්න බෑ. දැන් මේ වෙලාවේදී සම්මා සම්මා සමාධි චෛසිකේ ආවට ඊගාවේ කියනකොට සම්මා පඤ්ඤා නැත්නම් සම්මා දිට්ඨිය ඉඳී තියෙනවා. එතකොට මෙතනදී තමත විපස්ස සමත යෝගාවචර දැන් ඔන්න විපස්සනා යෝගාවචරයලා. ඉතින් උකට නඩු දාන්න ඕනේද? අඩු ගානේ කාඩ් කොට මේ ඕමි බලලවත් නැද්ද? අනානා බෙදෙනව නම් මේ එකකටයි මෙච්චර රණ්ඩු. මෙච්චර වෙනස් වෙමින් පෙළ ගැහෙන එකේ. ඒක නිසා නිකමට සංසන්දනය කරන්නේ වෙන ආගමක කියලා තිනවා දෙවියන් වහන්සේට ඔබ එක සැරයක් විරුද්ධ වුණොත් ඔබ සදාකාලික අපායට යනවා ඒ සලකා බැලීමක් නැහැ ඔබ සදාකාලික අපායට පුදුමාකාර බයක් ඇති කරන්නේ ਸਰවඥාන්සේම කියන්නේ ඔබ වැරද්දක් කළොත් ඒකට සාපේක්ෂව ඔබට දඬුවම් ලැබෙන හැබැයි අලුතෙන් හැදෙන්න අලුතෙන් අවස්ථාවක් හම්බ වෙනවා එවැනි විවෘතකමක් තියලා සීලයක් දේශනා කරපු එකම ශාස්ත්‍රඥ වහන්සේ ඕනේ වැරද්දක් කරපුවට නැවත හදන්න පුළුවන්. ආනන්තරිය අකුසල කර්මයක් කරා. ඒකේ නරක බලපෑම තියෙන්නේ මේ ජීවිතේට විතරයි. ඊගා ජීවිතේට අලුත්. මේ කරපු එක පිළිබඳව බෞද්ධයා විතර පශ්චාත්තාප වෙන නැත්තම් මේ හිත් කරදර ගන්න වෙන જાතියක් මම දැකලා නැහැ. විච්ච වැරදි වලට කමන්ට දෙස් දෙමින් ශාප කරගන්න ගතිය මේක තන්නේ කර අත්කලමතාණියකට වෙනවා. මම කියන්නේ පව් කරලි වල ඒක අමතක කරලා බීලා කාලා බුදිය ගනින් කියලා. ඒක නෙවෙයි මම මේ කියන්නේ මේ පව් සමාකිරීමේ ක්‍රමයක් නේ බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරන්නේ. ඒක අලුත් කරන්න පුළුවන් ක්‍රමයක් නේ දේශනා කරන්නේ. ඒ ඇයි මේ පව් කාර්යයට ගල් ගහන්නේ? විච්ති එහෙම තීදී කාපර ගිල වාඩි වෙන්නේ නැහැ. ඒක පරියන්ක හොඳ නැවතුණා කියලා කියන්නේ. අතාරින්න එපා. ටිකක් සක්මන් කළා ඉල වාඩි වෙන කවම කවදාකවත් ඉස්සල පරියන්ක දෙවෙනි සැරේ හරියන්නේ නැහැ. එහෙම නැත්නම් අපිට ඒක ආස්වාසය බලා ගන්න බැරි වුණා. ප්‍රශ්නයක් නැහැ. හොඳට බලන්නේ ඊගොසරේ ආස්වාසය බලනකොට සමනලයට අතුනමුනා වගේ මලක් පිපුණා වගේ ලස්සනට හිටිනවා. ඒ වුණාට ඊගොසරේ නැති වෙන්නේ ඉඳ තියෙනවා. මෙන්න මේ අනාත් අනිත්‍යතාවය මේ වෙනස් වෙන බවට ඉඳ තියාගෙන මේ දිගට ප්‍රතිපදාව ගෙනිනකොට තමයි කියන්නේ කුසලෝ සබ්බ ධම්මාන ලදලද අවස්ථාවේ වඩා හොඳ දෙන්න තැනට යන්න හදනවා මිසක්කා මට අවස්ථාව ලැබුණ නැහැ කියලා හඬන්නෙත් නැහැ. අවස්ථාව ආපුවාම තෝක තෝකම් කණේ කණේ කියලා ලදලද වෙලාවෙ ටික ටික ඉදිරියට යනවා මිස ඒ ආපු අවස්ථාවේදී ඕක පොඩ්ඩක් ඉන්න මං ගෙදර ගිහිල්ලා මූණ වත පය හොදගෙන එනකන් කියලා අවස්ථාව පැනලෙනකන් ඉන්නෙත් නැහැ. මෙන්න මේ කුසලතාවේ තියෙනවා නම් ඒ කුසලතාවය කෙලවර වෙන්නේ නිවනින්මයි. ඒකදී බුරුම ස්වාමීන් වහන්සේ කියනවා මට දැන් අවුරුදු 60 ගාණක් විතර වෙනවනේ අපි පුංචි කාලේ දැකපු කාර් එකක් ගැන හිතන්නේ කියලා. අපේ කේමනන්ද සාංශිකනකොට කියනවා අපි මාතර පැත්තේ හැදුනේ කාර් බලන්න අපි පාරට ගියා ඒ කාලේ. කාර් තිබුණේ නැහැ. ඒ නිසා අපි කාර් බලන්න පාරට ගියා. දැන් මේ කාර් එක දවසින් දවස මොඩල් එක වෙනස් කරන නිසා එදා ඒ තිබුණු කාර් එක අද කොතනද තියෙන්නේ කියලා හිතන්න. හැමදාම මොඩල් එක වෙනස් කරනවා. දැන් මේ තියෙන එක දන්තිපෙක. නෑ. දැන් මේ තියෙන එක හොඳ එක දැනට අනික කවුරුනොට තව වෙනස් වෙනවා. මේ කාර් පිළිබඳව අපි අවුරුද්දක සැරයක් මොඩල් එක ගත්තට කාර් කම්පැනි ඩිසයින් කරන මනුස්සයා හැම මොහොතෙම ඩිසයින් එක වෙනස් කර කර ඉන්නවා. ලක්ෂයක් ඩිසයින් හදනවා හොඳ නැතුව විස කරනවා හොඳ එක ගත්තාම අපි මේ මොඩල් එකට වැඩි ගා මොඩල් එකට කොච්චර ගෙවනවද? අර මනුස්සයා විස කරපු සේරම ගාන හම්බ කරනවා හරියන මොඩල් එකේ. ඒ මොකද මේ මිනිස්සයා මේ දැන් මම හොඳ මොඩලයක් හදුවා දැන් මම දිනුවා කියලා පැත්තකට යන්නේ හැමදාම තොක්ක තොකක් කණේ කණේ. මේ නිසා ඒක හැමදාම දියුනේ. කාර්යකින් ආසන්තරහලම ආසන්තරින් අජට අවකාශය යන හදනවා. ජිකින් දිගට දිගින් දිගට මේක යනවා. ඉතින් මේ වගේ අතනෑර නැත්නම් ලද මේ පුංචි අවස්ථාව දියුණු කරගෙන යන්න දන්න මනුස්සයාට කියන්නේ කුසලතා කියලා. කුසලතා කියලා කියන්නේ හැම වෙලාවෙම අපට සීලය අධි සීලයක් කරන්න හැම වෙලාවෙම හැම කෙනාටම ඉඩක් තියෙනවා. කාටද යතක් කුසල කියන්න පුළුවන් නෑ නෑ මට ඉන්න ඉන්න මේ සතු මරන්නම යන තැනට වෙනවා වැඩි. වරකම් කරන්නම යන තැනට වෙනවා වැඩි. කාමීත්‍යචාරය කරන්නම වෙනවා වැඩි. බොරු කියන්නම වෙනවා වැඩි කියලා කිසිම කෙනෙකුට එහෙම කරන්නේ නෑ. අපි ඉස්සර වගේ නෙමෙයි දැනට සතුන් මරනවා ඇති හැබැයි ඒක අඩු වෙනවා. අපි ඉස්සර වගේ නෙමෙයි දැනටත් දැනටත් දැනටත් හොරකම් කරනවා ඇති අඩු වෙනවා. අපි ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් අනවශ්‍ය දේවල් කරන්න හදනකොට ඒ කාම මිත්‍යාචාරය දැනටත් වෙනවා ඇති. නමුත් ඒක අඩු වෙනවා. ඉතින් මේ බව වෙනවනම් ඒක නම් මේ දැන් තියෙන ටික අල්ලන පශ්චාත්තාප වෙනවට වැඩිය කල්පනා කරන දන්නේ නැත්නම් මේ එන්නේ එන්නේ මේ විශාල කාම ලෝකේ මේ විශාල සතුම් මරණ ලෝකේ මේ විශාල හොරකම් කරන ලෝකේ මම කොහොම හරි මගේ පුංචි ජීවින හදාගෙන තියෙනවානේ අන්න ඒක දිනු කරගෙන යන්න රෑදවල් බලන්නේ නැතුව මේ සීලේ ටික ටික ටික ටික දිනු කරගෙන යන්න බලනවා නම් ඒක මේ මනු තමන්ගේ ණය විතරක් නෙවෙයි මිනිස්සු විතරක් නෙවෙයි දෙයයන්ට බ්‍රහ්මයන්ට පවා අපේ සක්‍ර දෙවිපිටිය මිනිඔටුළු නවනවා වදිනවලු මේ ගිහි ගෙවල් වල අමුදරුවන් සමග ජීවත් වෙන මිනිහෙක් හරි ගෑණියෙක් හරි පන්සිල් රකින්නවලු මේක එසේ මේසේ හටනක් නෙවෙයි ගිහි ගෙවල් වල රකිමින් අමුදරුවන් රකිමින් ඉන්න මිනිස්සු පන්සිල් රකින්නවා නම් සක්‍ර ලෝකේ සක්‍ර දෙවිපිටිය පවා මිනිඔටුළු නවනවා වදිනවා ඒකම යම් කෙනෙක් අල්පේච්ඡ ජීවිතයට යනවා නම් ඒකට බ්‍රහ්මයෝ පව. බ්‍රහ්මයෝ පව වදිනවලු. අටි මේ මනසට මෙච්චර හැප විදින්න පුළුවන්කම තියෙද්දී ශික්ෂාවක නාමේ ශාසනයක නාමේ ධර්ම ගෞරවේ මේ මිනිස්සයා අර්පිතමතුන් දායක ජීවිතයකට යනවා. සරල ජීවිතයකට යනවා නම් බ්‍රහ්මියෝ බව එළියට එළ වදිනවා. ඒක නිසා මම කියනවා ඒ කාලේ නීල කියලා රහතන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා. උන්වහන්සේ ගිහිල්ලා මලසොප් පිටියකට ගිහිල්ලා ඒ කුණු වෙච්ච මිනිහක් වතර තිබු රෙදි කෑල්ල අයින් කරලා රෙදි කෑල්ල අරගෙන ගිහිල්ලා වතුරකට දාලා දවස් හතක් විතර වතුර බැඳලා තිබිලා කහට තියෙන තෑරි කපලා අයින් කරලා කෑලි පුට්ටු කරලා මේ පාංශකුල සිවුරක් තැඳගෙන අඳිනකොට අයි බ්‍රහ්ම රාජවරු 700ක් මේ කුණු කුණු වෙච්ච මනුස්ස ලෝකේ බලන වෙලාවක්. මේ මනුස්ස ලෝකේ ගොඩාක් සිද්ධි සිද්ධ වෙනවනේ. හොලිවුඩ් වල එක જાතියක් කරනවා, බොලිවුඩ් වල තව જાතියක් කරන ලොකු දේවල් යනවනේ. මේ ශක්‍රදේ මේ එළියට ආව බ්‍රහ්මරාජවරු දැක්කේ එකක්වත් නෙවෙයි අර රහත් වෙලත් රහත් වෙලත් ගිහිලා බලපුණක් අයින් කළා ඒක කිනල් සත්‍ය හොදලා සුද්ධ කරලා මේ අඳින රහතන් වහන්සේට හත්සරයක් කළා සෝම් පිටියෙන් ගන්නකොට එක සැරේයි වතුරින් හොදනකොට එක සැරේයි කඩ රිදි නරකේ වයින් කරනකොට එක සැරේයි කඩ කපල මහනකොට එක සැරේයි පණු කෝනකොට එක සැරේයි අදිෂ්ඨාන කරන එක සැරේයි හතරයක් අතර තියෙනවා ඒ උන්නාන්සලාට නැත්තම් මේ බ්‍රහ්මයින්ද පේන්නේ මේ අපි රූපලාවන්‍ය දාගෙන චරුචුරු ගාගෙන පාරේ නටන මේ මල හොන්තු කොලක් නෙවෙයි මේ මානසික ශික්ෂාවක් වෙනුවෙන් වස්තු විනාශයක් කරන්නේ නැතුව අනුන්ට කෙලෙස් උපදවන්නේ නැතුව ඒ මනුස්සයා අල්පීච්චලේ කරන ලද්දේ සතුට වෙනවනම් ලද්දේ සතුට වෙච්ච ගුණ කතා කරනවනම් බ්‍රහ්මෝ හිතනවා අනේ මටත් මනුස්ස ජීවිතයක් ලැබිලා මේ වගේ දෙයක් අත කරන්න නැත්තක් කියලා. අපි හිතන්නේ බ්‍රහ්ම ලොකු තැනක ඉන්නද නෑ. බ්‍රහ්ම මේකට වඳිනවා. සීල ශික්ෂා වැඩි කරන්න උත්සාහ කරනම් නරයට වඳිනවා. ඉතින් එහෙමනම් සමාධි ශික්ෂාව දැන් ඉන්න එක හොඳම එක නෙවෙයි ඉන්න පුළුවන්. නමුත් ඊට වැඩිය හොඳ යන්තම් තියෙන තැනක් තියෙනවා. ඒක දිනු කරන්නේ. එතකොට අර මඩ තියෙන විලක් තැම්පත් වෙන්න බල සතුටු වෙන එක නෙමෙයි කරන්නේ. සමාජ ශික්ෂාව යනකොට ඒක ගල්පකුණක් බාටපත් වෙනවා. ඒක මඩ නෑ දැන්. මොඛයවිල කලවම් කරත් අනාවිල ඒකට පුදුජනස් කියන්නේ කල්ල චිත්තම් මුතු චිත්තම් උදක්ක චිත්තම් පතන්න චිත්තම් මිනීවරණ චිත්තම්. ඒ තරම් මේක පිරිසුදු කරනවා. පිරිසුදු කෙරුවට පස්සේ Tamanටම හිතා ගන්න බෑ. අර කෙලෙස් සහිතව තමන් ගැන අවධක්කේරු කරගෙන අනිච්චන් දුක්ඛං අනත්තං නදකින් නොපතන් නොදෝවකින් කිය කිය හිට මනුස්සයාට පුදුමාකාර සතුටක් එනවා. අනේ බුදුහාමුදුරුවෝ පහළ නොවුණා නම් මං වගේ කෙනෙකුට මොකද වෙන්නේ? අපි කොහෙන් ගිහලා නතර වෙයිද? දැන් මේ බුදුහාමුදුරුවෝ රත්තරන් බාන්නේ හුරලා පෙන්නවා වගේ මෙන්න පෙන්නනවා මේකේ නම රත්තරන් තියෙන්නේ කියලා. ඊට පස්සේ මනුස්සයාට හිතනවා මේ බහුන්නං වතසෝ භගවා සත්තානං දුක්ඛා අපහත්තා. මනුස්සයර තමන් ගැන තමන්ට දෙන්න දෙන්න නිග්‍රහ කරගන්න හීනමානය කරන්න කෙලෙස් උපදවන්න තියෙන අවස්ථා රාශියක් මගේ උතුම් මාංශයෙන් මගෙන් අයින් කරා. මට පමා කරා වෙන්න තියෙන දුක් රාශියක් සරුවචන්සේ දේශනා මාර්ගෙම වයින් කළකම බෞද්ධ ශ්‍රාවකේ මේ මේ ඉනේක වටිනා බුද්ධ ශ්‍රාවකෙක් නෙවෙයි නම් ඔබට අසුහිරු ඥාන තියෙනවනම් ඒ අනවශ්‍ය පශ්චාත්තාප වෙන්න එපා. බහුන්නං වතසෝ භගවා සත්තානං සුඛා උපහත්තා. කදාකත් මිනිසෙකුට හිතා ගන්න බැරි මේ සීල පිරිසුදුව සමාධි පිරිසුදුව ප්‍රඥා පිරිසුදුව බුදුහාමුදුරු දෙන්නත් ඉස්සලා ගිනහට පාලා මිනිස්සුන්ට කාදාකත් Taman ගැන හිතන්න බැරි විදිහට විශාල සුඛයක් ඉදිරියට ගෙනත් දීලා තියෙනවා. එවැනි දෙන්න බැරි සුඛයක් ගෙනත් දෙනවා. එහෙම නැත්නම් හිතා ගන්න බැරි දුක්ඛ දෝමන සරාශියක් අයින් කරන බුදුහාමුදුරෝ තියෙද්දී අපි ආශ්‍රය කරන්නේ ඉදිරියෙන් තියන්නේ බරක් ඔබාමා ඉදිරියෙන් තියාගෙන ඉදී අර නළුවා ඉස්සරහින් තියාගනි මේ නිලිය ඉස්සරහින් තියාගනි ඉතින් උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒකට කට අරගෙන රෑනේ ඉඳෙමුත් ඒවනේ බලබලයි ඉතින් යැත්තු දෙන්න දිනවා දෙන දියෝ ගෙට දාකට දෙනවා වගේ පුළුවන් තරම් කෙලස් දෙනවා අපිට ඒ ටික පැත්තක තරම් ගන්න බුද්ධානුස්සතිය. නැත්නම් බුදුහාගෙන මේ ප්‍රබුද්ධ ගතිය. දවසට වැඩකට වැඩි වතාවක් සිල්පත් වෙන වැඩ පිළිවෙලකට යනවනම් මේ බුදුජානකසේ සූදානම් කරලා තියෙන මේ දුක අයින් කරන ගතිය සහ සැපැතිකට දෙන ගතිය අනුගාණි අපිට මම බුද්ධ ශ්‍රාවකෙක් කියනකොට අපිට මේ තාත්තගේ බුදලේට අයිතිවාසිකම් ලැබෙනවා වගේ ලැබෙනවා. ඒකම තමයි අපි ඒකම ශක්තියක් කරගෙන තිබුණට වැඩිය සීලක පිළිපදිනවා. තිබුණට වැඩිය සමාධික පිළිපදිනවා. තිබුණට වැඩිය ප්‍රඥාවක පිළිපදිනකොට බුදුසජාණන් සඳහන් කරනවා එවැනි භික්ෂුවක් සත්‍යමත් භික්ෂුවක් ඉදිරි බණ භික්ෂුවක් ඒ කිනා පරිණිරවාණය સમાપ્ત වෙනකොට මේ සීක ප්‍රතිපදාවෙන් නැත්නම් පු탁 කරන ප්‍රතිපදාවෙන් සීක ප්‍රතිපදාවෙන් අසීක ප්‍රතිපදාවෙන් කරන් තියෙන විදිහ පුදුම තාලෙට අර රත්තරන් භාණ්ඩක ඇතුලේ තියෙන කැටයන් ඇතුලේ තියෙන කෙලෙස් අයින් කරනවා වගේ මේ කෙලෙස් අයින් වෙනවා ඒකටයි ඉසලා ગાත දෙක දේශනා කරන්නේ. මේ අයින් කරන්නේ මොකද්ද? අවිද්‍යාව. ඉතින් අපිට මේ කෙලෙස් ගොඩාක් ඉඳගෙන කොහොමද මේ සංකාරපච්ච විඥාන විඥානපච්චනා මේ සංකාරා නාම රූපච්ච විඥාන විඥානපච්චනාම ලෝකාවල තේරුම් ගන්න බෑ. මොකද දැන් හිත කෙලෙසිලා නැති අපිට ඕනකම තියෙනවා වංක වෙන්න පුළුවන් මොකද කෙලෙසිච්ච හිතේ යෝග පිසුද්ධ ධර්ම කවෝද කරන්න බෑ. අපි එකෙන් කියන්නේ නැහැ ඒක කරන්න එපයි කියලා දැනගන්න කරන්න බැරි බව. නමුත් කරගෙන කරගෙන යනකොට භාවනා කරගෙන යනකොට ඒ තාම ගැඹුරු ධර්ම පවා ਸਰවඥාච අපි සන්තෝෂ කරන්න කීපයක් නෙවෙයි. න්‍යාය ධර්මයක් තියෙනවා. ඒ න්‍යාය ධර්මයට සුදුසු වෙන්න ඕනේ. කෙලස් දුරු වෙන්න ඕනේ. සීල සමාධි පත්‍යෙන් අයින් වෙනකොට සීල සමාධි පත්‍ය වශයෙන් අයින් වෙනකොට තමයි මේ පටිවක්ක විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවෙය කියලා කියනවා ප්‍රතිපක්ෂ බාධා කරන ධර්ම අයින් වෙනකොට ඊටාම ගැඹුරු ධර්ම කොටස් ඊටාම ප්‍රකට වෙන්න පටන් ගන්නවා අපිට PhD තිබුණාට අපිට විද්‍යා උපාධි තිබුණාට කලා උපාධි තිබුණාට ඒව හරියන්නේ නැහැ ඒව උපදි බාටපත් වෙන එකයි උපාධි සහ උපදි දෙක අතර තියෙන සම්බන්ධය හම්බෙච්ච උපාධියක් අපි උපදීට ගා ගන්නවනේ බදා ගන්නවනේ නිසා ඒ කෙලස් වැඩි මේ බුදු දානන්ත පෙන්වන දේ හැලීමෙන් දුරුවන් කිරීමෙන් වෙන දේ. එනිසා ඉක්මනට කල්පනා කරන්න අපිට මෙලෝදයක් හරි කියන්නේ නැහැ කියලා ඒක. සතිය හරි කියෙත් නැහැ, සමාධියක් නැහැ, ප්‍රඥාවක් නැහැ. මාළුවා දෙකට කැපුවා වගේ ගොඩ දාපු මේ මාළුවෙක් තලියනවා වගේ දෙකට කවෝ පණුවෙක් වගේ පැයක් ඉඳගෙන හිටියයි කියලා හිතන්නකෝ. මොනම සමාධියක් නැහැ. අඩු ගායේ මේ පැය මෙතන නොහිට එළිය හිටියනම් කොච්චර අකුසල් වෙනවද? අඩු ගානේ ඒ පැයේ චේතනාපූර්වක මොනවත් නොකරපු නිසා සුද්ධෙටම කියයි සතෙක් මරුවේ නැහැ කියලා. සුද්ධෙටම කියයි හොරකමක් කරුවේ නැහැ කියලා. සුද්ධෙටම කියයි කාමීච්ඡාචාරයක් කරුවේ නැහැ කියලා. එක පැයක් කියන්න පුළුවන් දෙදින්දා ජීවිතය ගත කරන මට මේ වෙලාවේ සතෙක් මැරෙන්නේ නැහැ කියලා. මම හොරකමක් වෙන්නේ නැහැ කියලා. නැති කාමීච්ඡාචාරයක් කරන රූප බලන්න තියෙන ආසාව ගත රස බලන්න තියෙන ආසාව වෙන්නේ නැහැ කියලා. ඉතින් ඔය මහා විපස්සනා ඥාන අනම්මන පැත්තක දාන්න සබ්බපාපසකරණ වෙලා තියෙනවා. කතා නොකර ඉන්න නිසා එක පැයක් එක පැයක් බුරුවේ කියලා මම හිසගේ පරිසචන නිදහස්නේ. ඒකෝට ඒ මංසල කිතේ අඩු ගන්න එක පැයක් මගේ ජීවිතේ සබ්බපාපසකරණ. අපි එළියට වෙලා ගත කරන ජීවිතේ කවුද අපිට මේ සාතිකේ දෙන්නේ? නෑ දැත් එක හිටියොත් මුළු පැයේම කචකටි. කක්ක ගොඩයි. සන්ලයිට් සබන් දාලවා ලක්ස් දාලවා සෝදන්න බැරි තරම් කක්ක. ඊශා ගහක් මුලට ගිහිල්ලා කද්ද නොකර ඉන්නවයි කිව්වා. ඒකට බුදුහාමුදුරේ එනවා. මේ කෙලෙස් යනවා. ඉතින් මේක සාමාන්‍ය බැලුවහම පේන්නේ මේ මිනිස්සුය වණචර කරන්න කියන කතාවක් වගේ මේ සමාජ ශීලී ඉදිරියට බහගෙන වැඩ කරන කෙනාට කියනවා ගහක් වලට ඵලයක් කැලීට ඵලයක් කියලා. අපි නිකන් නෙවෙයිනේ කියන්නේ. අඩු ගන්න කයින් වචනෙන් දෙන වෙන අකුසලක් නැති තත්ත්වය තියෙනවානේ. මේක කවදාක සමාදන් වෙලා හුරුවක්වත් අහලවත් තියෙනවද? අනි මම බයක් ඉඳින හිටියා මට චතුත් අධ්‍යානෙ ලැබුණේ නැහැ. සංඛාරෝපේක්ඛාව ආවේ නැහැ. මට මේ දිබ්බ චක්කු ඥානෙ පහළ වුණේ නැහැ. අල්ලපොගෙද එක්කනට පහළ වෙලා. ඔන්න ප්‍රශ්න. මේ චික්කලවම එක ප්‍රශ්නයක් බලන්න සාකච්ඡා කරලා බලලා මේ භාවනා කිරීම නිසා මට මේ ඉඳගෙන හිටපු නිසා මට මේ කාය දුස්චර්ත වචී දුස්චර්ත උනේ නැහැ කියන එක හිඟි හැංගිලවක් තියෙනවා කියලා එක්කෙනෙකුට කොච්චර දුන්නත් අපිට මන් නොලැබිච්ච එකට දකරනවා ඒ මොකද අපි අනුපුබ්බ ක්‍රියාව දන්න ඒ නිසා කර්මා කළා මේක අපි ළඟ තියෙන දැනුම බුදුචාන් වහන්සේ මේ ඉදිරිපත් කරන දේ අපි ඒ කාරණාවට යෙදෙනකොට භාවනා කළා කියන එක විතරයි කුසලයි. භාවනා ලැබෙන දේ නෙවි. එච්චරයි. මම භාවනා කළා. මම මේ විදිහෙන් පැයක් ගත කරා නම් එච්චරයි. ඒක සතුට වෙනකොට ලෝකෙ වෙන පිරිසක් ඉන්නද බලන්න අපි පිරිස වගේ සතුට වෙන්න පුළුවන් පිරිසක්. පැය නෙවෙයි, දෙක නෙවෙයි, තුන නෙවෙයි, දවස් ගණන් අපි මේක ඉඳලා තියෙනවා. නමුත් දැනුත් කල්පනා කරනවා නම් චකේ ගෙදර හිටියනම් බත් කාලා බුදියන තිබ්බ දැන් අදරට කණ්ඩක් නැහැ නේ කියලා මේ කල්පනා වෙනවන්නම් අන්න ඕකට තමයි අයෝනිසු මනසකාරය කියලා කියන්නේ මෙච්චරම අර මේක උපේලා තියෙනවා හැබැයි වටිනාකම දන්නේ මේ මලකොන්තු නිසා අදරට නිදැනෙකුත් නැහැ දැන් රැට කණ්ඩක් නැහැ කියලා ඉතින් මේක හිටියට මොකද හිතන්නේ එහෙමයි ඒක නිසා මේක හිටියට මදි ඒක සමාදන් වීම මේ කියලා දුන්නට කෙරුවට මේ මතක් කරාට ඒක සමන් තුලින් එන්න යන දවසක් එනවායි කියලා මතක තියාගන්න. මේක තමයි තේරෙන්න පටන් ගන්නවා මේ කවුරුත් සන්තෝෂ කරන්නේ අපි මේ බණ භාවනා කරන්නේ පුඤ්ඤං මේ කතන්ති නන්දති මම භාවනා කරා කියලා විතර සතුටු වෙන්නේ. කිසිසේත් අර ඥානය ලැබුවා මේ මාර්ගඵලෙ ලැබුවා කියලා කියන්න හදනවන් නම් ඒක නෙවෙයි නයිනික සද්දාර. ඒක තමයි නම් වෙන අතිරේක ලාභයක් විතරයි. ඒ නිසා ඔක්කොටම සතුට වෙන්න පුළුවන් නම් අපි මෙච්චර කාලයක් භාවනා කරයි කියලා ඒ සතුට වෙන්න හේතු දැක්කේ විතරයි අපි ඊයේ පෙරේද කරේ. දැන් අපි ප්‍රායෝගිකව කරලා තියෙනවා. මේකට සතුට වෙච්ච ගමන් ඒ ඉඳ ගන්න හැම පැයකදීම ඔය කියන නීවරණ ධර්ම වෙනුවට ධානාංග පහළ වෙනවයි කියන එක ඉබේම සිද්ධ වෙනවා. ඒකට අවශ්‍ය ආකල්ප සම්පත්තිය ඉන්නවා. ඒකට අවශ්‍ය සම්මා සංකප්පේ ඉන්නවා. ඒ සම්මක ආවට පස්සේ අපිට ඔක්කොම පහසු කන් ටික තියෙනවා සුදුසු කන් ටික තියෙනවා යදවුන් ටික තියෙනවා ඔක්කො ලස්සට හැදෙන්න පටන් ගන්න නිසා අද දවසේ ධර්ම දේශනාවත් සියල්ලන්නම තමයි මේ කරන ලද ආයෝජන කරන ලද දැනුම හොඳ පැත්තට යොදලා ඒක සතුට පිණිස එහෙම නැත්නම් යෝතිපංචකාරය පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාට සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරා. ඇයි අපි පුරුදු පරිදි හදාගත්ත චාරිත්‍රය හැටියට ඊතාවතාචාදී ගාථා සජ්ජායනා කරලා මේ කුසලය පිණිනු පිණි උදව් කරන්නා වූ සීල සත්පුරුෂ මණ්ඩලවට ඥාති සනුවරයටත් සීල ලෝක සත්‍යින්දත්පත් වේවා කියලා ගාථා සජ්ජායනා කරන අතර අපේ પરමාර්ථය නැවත නැවත සිහිපත් කර ගැනීමත් ඍජු කිර ගැනීමත් කරමු. ittavata jagammehi sambataṃ puñña sampadaṃ sabbe deva anumodantu sabba sampatti siddhya ittavata jagammehi sambataṃ puñña sampadaṃ sabbe bhuta එත්තාවතා චගම්මේහි සම්මතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ආකාශට්ඨා චුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමිය බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන ආමිය බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමියේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්තිය සාදු සාදු සාදු